වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේදීලා තියෙන වෙලාව හැටියට ඒදීලා තියෙන ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නැත්තම් ධර්ම සාකච්ඡාවටයි වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තිනවා මම ඒ අනුව පටන් අර ගන්නම් ඒ අතරමැදි කාට හරි ප්‍රශ්න ප්‍රකාශන නැත්තම් පිරිසිදු කර ගැනීම අවශ්‍ය නම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් මම කරනවා ඉල්ලා ඉන්නවා ඒවයි අවස්ථානුකූලව මතු කරන්නයි කියලා. ප්‍රශ්නේ මෙහිමයි පළවෙනි ප්‍රශ්නේ යන්නේ පරයන්ක භාවනාවේදී කොන්ද කෙලින් තබාගෙන <coughs> ශරීරයේ කීතියවක පැවැත්වීමට අදිෂ්ඨාන කිරීම කාය විඥානය නිසා කරන ක්‍රියාවලියක් නේද? හුස්ම රැල්ල දිහා බලාගෙන එම අරමුණ දැනගන්නේ කාය විඥාණයෙන් නේද? මේ විඥානය අතහැරීම කියන්නේ ශරීරයේ දරා සිටීම හා හුස්ම රැල්ල දැනීම නතර වීම නේද? ඒ සුළු මොහොතකට නම් අත්හැරිය හැකි නේද? මේ ක්‍රියාවලිය දිගටම අත්දැකීමට පුරුදු කළ දිගටම අත්දැකීමට පුරුදු පුහුණු කළ හැකිද? මනෝවිඥානයේ මේ අවස්ථාවේ පැවතීම සිදුවේද? මම ඇත්තට මේ වචන වගේක් හසුරවන්න හදනවා. ඒත් මේ වචන දැනගත්තේ නැතුණයි කියලා මේක පිරිසිදුණයි නෑ කියලා ප්‍රශ්නයක් නෑ. අර විදිහට පටන් අර ගන්නකොට කය සමබර කරලා සහැල්ලු කරලා අරමුණක් ඉදිරියෙන් තියාගෙන ඒ අරමුණ හොඳට විපරිණාමයටපත් වෙන හැටි බලා ඉන්නකොට ඔය නාම රූප සම්බන්ධව නැත්නම් විඥානේ හෝ ඒ අරමුණු කරන වායු පොට්ටබ්බ ධාතුව සම්බන්ධව වෙන ටික වෙනවා. ඒකට මේ නම් කොයි එකට කොයි වෙලාවෙ ගැලපෙනවද කියන එක හරියට වෙනස් වෙනවා. ඒක නිසා මේව එච්චර භාවනා කරන වෙලාවේදී එච්චරම තීරුම් බේරුම් නැතුණට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක අවශ්‍ය වෙනව වෙනකොට කියලා දෙනකොට. ඒ නිසා මේක අනවශ්‍යමත් නෙවෙයි. නමුත් මේ කියන විදිහට මේ කාය විඥානේ මනෝ විඥාන වශයෙන් පින් කරන්න පුළුවන්ද කියන සැකයක් තියෙනවා. ඒක ඉච්චරම මේ වෙලාවේ හැටියට කියන්න තියෙන්නේ ප්‍රත්‍යක්ෂයට ඉඩ දීලා මේ අන්වේ ඥාන අනුවේ මේ එහෙම නැත්නම් මේ තර්ක ඥාන එච්චර මෙච්චර කරන්න යන්න බෑ. හැබැයි මේක භවනා කරනකොට සිද්ධ වෙන දෙයක්. ඒවා එළියට එන්න පටන් ගන්නවා. නමුත් ඒකට උඩගිරි දෙන්න එපා. ඒකට ඉනිමම් බඳින්න යන්න එපා. උනොත් භවනායේ ප්‍රත්‍යක්ෂේ පැත්තක ගිහිල්ලා අර මේ තර්ක ඥාන, සුතමේ ඥාන, එහෙම නැත්නම් අන්වේ ඥාන එන්න පටන් ගන්නවා. ඉතින් අපි බලාපොරොත්තු වෙමු භාවනා හරියට යනවා නම් ඒව පෙළගස්සලා දෙයි කියලා. ඒ නිසා ඔව් නෑ උත්තර මේවට ඇත්තේ නෑ. මේ වගේ තියෙන බොහොම මේ දෙකටම මේ සමබර ඔව්ත් කියන්න බැරි නෑත් කියන්න බැරි තත්‍යක් මොකද මේ ප්‍රශ්නේ අහන්නෙත් විඥාණයමයි උත්තර දෙන්නෙත් විඥාණයමයි ඒක ඉතින් හොරාගම්මයි පේන අයිලක් විතරයි ඕකේ තියෙන්නේ ඉතින් කොහෙද කියලා වරක් ගෞරවනීය ස්වාමීන් වහන්සේ සමාධිමත් චිතක සංස්කාර එක්වන්නේ නැතු ආසේම එක්ව ඇති සංස්කාර කපා දැමීමක් සිදුවන්නේද චිත්ත සමාධිය නැති හැම විටකම චිත්ත සමාධිය නැති හැම විටකම මහා සංස්කාර ගොඩක් එක්රැස් වීම වලකාලන්නේ කෙසේද ඒ සඳහා එදිනදා ජීවිතයේදී කෙසේ පිළිපදිය යුතුයි පහදා දෙන්න ස්වාමින් වහන්සේ එකම දෙයයි සතිය ඉස්සරහින් තියාගෙන සමාධිය ගැන කතා කරන්න ඕනෙත් නැහැ සංස්කාර ගැන ඕනෙත් නැහැ මෙතනින් ගියාම සතිමත් ඉන්න චිත්තක්ෂණයක ඒ සංස්කාර හෝ අකුසල් හෝ වැඩෙනවන වැඩෙන ප්‍රමාණය දැනගන්න පුළුවන්. හුඟක් වෙලාට වැඩෙන්න ඉඩත් නැහැ. නමුත් සමාධිය තිබුණ පමණින් සංස්කාර කැපෙනවා කියලා කියන්න බෑ. සමාධියට තියෙන ආසාවත් සංස්කාරයක්ම වෙන්න ඉඩ තියෙනවා. සතිය තමයි අපිට ඕකේ තියෙන සමාධියට ඉස්සරහ තියෙන චෛතසිකේ සතිය තමයි ඕකේ හුඟක්ම මධ්‍යම ප්‍රතිපදාට කිට්ටු. ඒ නිසා මම නැවතත් මතක් කරනවා මේ වැඩමුළුව පටන් ගන්නකොට මම මතක් කරා අපි පුළුවන් තරම් මේක සතිපට්ඨාන සම්බන්ධ කරලා සතිය කරගෙන කරගෙන යන් මේ විදිහට සමාජයේ පැත්තට හෝ වෙන දේවල් වලට යන්න ගත්තොත් එතකොට අපේ ඉදිරිපත් කරන තේමාවෙන් පොඩ්ඩක් එහෙම් පිටපයින් ඉඩ තියෙනවා. ඒ වගේම භාවනාවේදී ගොඩක් මේ කල්පනාවලට අර ඉස්සල ප්‍රශ්න වගේම හැමලට විතක් වලට යන්න ඉඩ තියෙනවා. නිසා මේකේ තියෙන ප්‍රකාශ ඔක්කොම 100%ක් හරි කියන්නත් බෑ. සමාධිමත් චිතක සංස්කාර ඇතිවන්නේ නැතුව ආසේම. සමාධිමත් චිතක උනත් සංස්කාර ඇති වෙන්න පුළුවන්. සංස්කාර කපා දැමීමක් සිදුවන්නේද? ඇත්තටම අපිට ඕන කරලා තියෙන සංස්කාර එනකොට එන බව යනකොට එන බව දැන ගැනීමක් මිසක් ආ අයින් කරන්න හෝ වඩන අදහසක් නෙවෙයි වෙන ගනුදෙනුව වෙන ස්වභාවයේ ඇති ඇටියෙන් දකිනකොට පෙළඹෙනකොටම නැති වුණත් ඒ වගේ යන්නේන ගනුදෙනු බලනකොට නැති වෙන පැත්ත කොයි පැත්තේද ඇති වෙන පැත්ත කොයි පැත්තේද කියලා දැනගන්න පුළුවන්. ඒකට ආධුනිකයට ගොඩාක්ම निराවුල් මනසක් සරල බවක් සමග ඉදිරිය පිළිබඳ සහතිකයක් ලැබෙන්නේ මේ සතිය තිබුණොත් තමයි. නමුත් අපි සාමාන්‍ය මේ ප්‍රශ්නේ තේරෙනවා අපි උගක්ලාට සමාධිය ඉස්සර කරගෙන ඒ අනුව විස්තර කරන්න හදනවා මම ඉල්ලා සිටිනවා නිසා මේ වැඩමුළුවේ ඉන්නකම් අපි සති සමාධියටත් වැඩිය සතිය ඉස්සර කරගෙන යන් ප්‍රශ්නට උත්තරේ වශයෙන් කියන්න තියෙන්නේ සතිමත් තම චිත්තක්ෂණයකම අපිට අපි නිවනට ලං වෙනවා කියන එක. උභාන්සේ ප්‍රකාශ කළා පරිසරයට අවම ශබ්ද නිකුත් කරන්නා කල්යාණ මිත්‍ර කුලසින් ඒ යෝගී අවස්ථාවට මෙන්ම සාමාන්‍ය ජීවිතයේ කල්න මිත්‍ර හඳුනා ගැනීමට ඇප්ලයි කළ හැකිද යෙදිය හැකිද පහදා දෙන්න. ඇත්තටම අර පිරුණු කලයේ දිනෝසැලී කියලා කතාවක් තියෙනවා. ඒ වගේම හිස් වෙන්න වෙන්න තමයි කච කචේ වැඩි වෙන්නේ. ඇතුළත හිස් භාවය වැඩි වෙන්න කච කචේ වැඩි. පිරෙනකොට වැඩි සැලෙන්නේ නැහැ. ඒක නිසා ඒක හොඳයි. හැබැයි ගොළුෙක් අල්ලගෙන කල්යාණ මිත්‍රෙක් කියන්නේ යන්න එපා. ඒගොල්ලන් කතා කරන්න බැරිකම දුර්ලභම මේකේ තියෙන හැකියාව තියෙද්දි හික්මීමෙන් එහෙම නැත්නම් අවශ්‍ය දෙයක් කතා නොකර ඉන්න එකත් මෝඩකමක්. අවශ්‍ය දෙයට කාරණා කතා කරනවා. නමුත් අනවශ්‍ය ශක්ති නාස්ති කිරීමක් කවුරුත් නැතිලා මේ ෆෑන් එක දාලා තිනා වගේ. ඉතින් ඒක වටින්නේ නැහැ. ඉන්නකොට දැම්මට ප්‍රශ්නයක් නැහැ. නැති වෙනකොට මේක ඕෆ් කරගෙන යන්නයි ෆෑන් එකට කරු කරන මිනිහක දැනගන්න. අන්න ඒ වගේ කතාව තියෙන්නේ මනුස්සයාට විතරක් තියෙන සුවිශේෂී උපකරණයක්. වැඩියෙන්ම නාස්ති කරන උපකරණය ඔකයි මනුස්සයා. අද තියෙන ජනමාධ්‍ය යුගයක්. අද තියෙන ইনফরমේෂන් ටෙක්නොලොජි ගණ්ඩ දෙයක් නැහැ. කියන හරියක් බොරු. ප්‍රසිද්ධ තියෙන හැම තැනකදීම කියන හරියක් බොරු. ඔක්කොම අතිශෝක්ති. ඉතින් ඒකෙන් ගැලවිලා ඉන්නත් බැරි තරම්. ඒ නිසා හොඳම දේ තමයි ඒකෙට තමනුත් කතා නොකර වැඩියෙන් කතා කරන කට්ටිය ඈත් කරගෙනම ඉන්න එක. කෝට්නේ ස්වාමීන් වහන්සේ දැඩි ලෙස විඥානය විසින් අපව නතු කර ගන්නා හේයින් සක්කාය දිට්ඨිය දුරු කිරීම උගහට බව තේරුම් ගතිමි සෝවාන් ඵලය ලැබීමෙත් මෙහා ඉස්තරව මනුෂාත්ම බවක් ලැබිය හැකි මගක් තියේද හරියටම ෂුවර් දැන් ලැබිලා තියෙන එක තමයි ෂුවර් ඇන් ෂොට් තවත් ඕක තියෙද්දි මේ gediya පිටින්ම හම්බෙලා තියෙද්දි දැන් මම පර්ත් වල ඉඳදී හෙන්න ෆයිට් එකක් කට්ටිය සානස මේ අවුරුද්දේ ආපහු එනවද කියලා. මං කොයි ඉතින් 2012 ඉන්නේ මේ. දැන් මේ 2012 ඉන්නේ ඉතින් 2012 ඉන්න කතා කරන්නේ. මොකද මේ දැන් ඉන්නේ gediy පිටිම. 2012 ආපහු එනවද කියලා අහනවා. එන්න ඕනේ නැහැ මේ ඉන්නේ 2012 තමයි. අර ඔය මං ඉස්කෝලේ යුනිවර්සිටි එකේ ඉන්න කාලේ මෙඩිකල් ෆැකල්ටි එකට ආවා <coughs> පොඩි නිකම් ඉවකට ඒ මනසට ඕනේ අවුරුද්දක දිනේ දවසක දිනේ කිව්වොත් දවස කිව්වොත් දිනේ කියන ටක් ගන්න. 1952 පෙබරවාරි 5 වෙනිදා කවද්ද දිනේ. ඉබේ වෙනවා. ඈතට යන්න යන්න ටක් ගාලා දෙනවා. හරියටම මේ මනසයෙන් ඇහුවා 2012 ජනවාරි 17 වෙනිදා දිනේ මොකද්ද කියලා කියන්න බෑ. ඒක තමයි අද. අද කල්පනා වෙන්නේ ඊයට එහාට යනකොට ටක් ගාලා මොලේ වැඩ කරනවා. කෙනෙක් ඇහුවා හරියටම අද දිනේ කියලා. නිකන් කල්පනා කරනවා කරනවා කරනවා කරන මිනිස්සු කෙනෙක්. එදා අපි වර්තමානයේ පන්නනවයි කියන එක පුදුම මැජික් එකක් හිතේ තියෙන. මේ වර්තමානයේ gediya පිටින් බුද්ධෝත්පාද කාලය ලැබිලා තියෙනවා. මනුසාන් භාවය ලැබිලා තියෙනවා. ඇහැ කන දිව නාසය හරි ගිහිල්ලා තියෙනවා. කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. පැවිද්ද තියෙනවා. බණ ඇහෙනවා. දැන් ආයෙත් මනුසාත් භාවයක් ඉල්ලනවා. මේ ලැබිච්ච එකේ කැත කරගන්න හැටි බලන්න මේ ලැබිච්ච වර්තමාන මොහොත කැත කරගෙන තව එකක් ඉල්ල. පුදුමයි මේ මනස අපිව මේ කියන ඉස්ලාම තියෙන්නේ දැඩි ලෙස විඥානයේ විසින් අපව නතු කර ගන්නා හේයි. <laughs> කරකවල ගෙනියන හැටි බලන්න හම්බෙච්ච මනුස්සකමට නිඳා කරන්න එපා. හැම දෙයකම ඇති ditth ස්වභාවයේ උදාහරණයකින් පහදා දෙන්නේ ඒ තීරුම් ගැනීමට අතහැරීමේ ධර්මතාවයක් සඳහා ඉවල් වේද අපි බලමු අද මේක අපි ධර්ම සාකච්ඡාවට ධර්ම දේශනාවට ගොඩක් සම්බන්ධ වෙයි. අද තියෙන අපිට ඔය සම්බන්ධ දෙයක් නිසා සමාජලාට ධර්ම දේශනාදී සාකච්ඡා කරමු. ආනාපාන සති භාවනා විදර්ශනාවක් වශයෙන් වඩන්නේ කෙසේදයි කරුණාවෙන් පහදා දෙන්න. ආනාපාන සතිය කියන්නේ විදර්ශනාවක් කියලා හිතාගන්න ඉවරයි එතකොට. ආනාපාන සතිය ඕන සමතේ කරන්නත් පුළුවන්. ආනාපාන සතිය කියන්නේ විදර්ශනාවක් තමයි. ඒ නිසා සතිපට්ඨාන සූත්‍රය, ආනාපාන සති සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය ඔය තුන්වෙනි පරාජිකාවේ ආනාපාන සතිය හරහා තමයි ඔක්කොම විපස්සනා කියලා දෙන නිසා ආනාපාන සති භාවනාවෙන් විපස්සනා වඩනව නෙවෙයි. සෑහෙන ප්‍රදේශයකදී ආනාපාන සතිය කියන්නේ විපස්සනාවක්ම තමයි. සුළු ප්‍රදේශයක් තියෙනවා ආනාපාන සතියේ සමථිත් වඩන්න පුළුවන්. හුඟ දිනෙක හිතාගෙන හිතනවා මේ ආනාපාන සතිය ඒකාන්තෙම සමතයයි කියලා. ඇත්තටම කියනවා නම් දෙකටම අදාළයි. නමුත් ගොඩක් ප්‍රදේශ විපස්සනාට තමයි නඹුරුවක් තියෙන්නේ. අනින්ද්‍ය ප්‍රතිබද්ධ විඥාන සිට විපස්සනා ඥාන දක්වා යන මඟ කුමක්ද මේකත් අරගෙන තමයි බලිකුවට ඉඳගෙන රිදෙනවා රිදෙනවා කියන කතාවක් තමයි තියෙන්නේ අනින්ද්‍ය ප්‍රතිබද්ධ විඥානය කියන්නේ විපස්සනාවම තමයි ආයේ මේ උගදිනෙක කියනවා මේ ඉඳගෙන ඉන්නකොට රිදෙනවායි කියලා බලනකොට වලිගොඩ ඉන්නේ ඉතින් ඇස නැගිටලා වාඩිලා ගසලා ඉඳගත්තාම හරි <laughs> දන්නේ නැහැ වලිගොඩ ඉන්නේ කියලා වලිගොඩ ඉඳගෙන තමයි කතා කරන්නේ එම අනින්ද්‍රපටිපත්ත විඥානය තුළ රැඳී පැවති එක තනකම තද වී සිටිය හැකිද? එසේනම් ඒ වැලක් විය හැක්කේ කෙසේද? මේක එහෙම මේ එක තැනකම කියන්න පුළුවන් ස්ථාන කාලයේ දේශයට හෝ කාලයට අහු වෙන තැනක් නෙවෙයි. ඒකෙන් ගොඩක් 100 100ක්ම නැහැ. විනිර්මුක්තෝක තියෙන්නේ. ඒක නිසා අනින්ද්‍රපටිපත්ත විඥානය තුළ හිටියත් ඉන්ද්‍රිය පරිබද්ධ නැති නිසා එහෙම නැත්නම් ආමිෂයට බර නැති නිසා කාම ලෝකේ ඉන්නවට වැඩිය හොඳ තැනක්. ඒ නිසා පුළුවන් තරම් වළක්වන්න නෙමෙයි උත්සාහ කරන්න තියෙන්නේ එතනම හුඟාක් වෙලා ඉඳලා ඒක පුරුදු කරලා ඒක ඒකම තමන්ගේ නිවහන බාටපත් කරගන්න උත්සාහ කරන්න ඕනේ මේ ප්‍රශ්න අහලා තියෙන්නේ මේ අනිත්‍ය ප්‍රතිපද විඥානයේ හිඳීම ඉරගේක වැටීමක් කරදරයක වැටීලක් අමාරුක වැටීමක් වගේ කියන අදහසක් තුල ඒ කිය කියන්නේ ඇත්තටම අනිත්‍ය ප්‍රතිපද විඥානයේ ඉඳගෙනම දන්නෙත් නැහැ හිතාගත් එකක් තුලද කියන්න දන්නෙත් නැහැ එමත්තාදී නීවරණ ධර්ම යටවත් වී ඇද්ද? ඇත්තට මේක Tamanටම දැනගන්න පුළුවන්. මේ අනිත්‍ය ප්‍රතිපද විඥානය තුල ඉඳද්දී එකකින් වැළැක්වෙන්න උත්සාහ කරනවා කියලා කියන්නේ පටිගය. එහෙම නැත්නම් ව්‍යාපාදේ. ඒකේ ඉන්නකොට ඒක හරිනම් ඒ නීවරණ නැති නිසා හුලං වදින්න නැතනකපත් වෙන පහන් දැල්ල වගේ ඒක එහෙම තියෙයි. ඉතින් ඒක ලබන්න තියෙන ආසාවක් තියෙනවනේ ඒක කාම කාමරාගය වෙනවා. ඒක අයින් කරන්න වළක්ව ගන්න හදනවා නම් ඒක පටිගයක් වෙනවා. ඒකෙන් හින්දට වැටෙනවා නම් ඒක සැක කරනවා නම් ඒකට පශ්චාත්තාප වෙනවා නම් ඒව තමයි නිවර්ණ වෙන්නේ. අපි උත්සාහ කරන්න ඕනේ තැනට ආවට පස්සේ නිවර්ණ වලින් තොරව ඒක දැකගත්තොත් අන්න එදාට ඒක මේ සතුටට කාරණාවක් එහෙම නැත්නම් පිරිච්ච ගතියක් සම්පත්‍ති කර ගතියක් දෙනවා. එයාසාරි සංස්කාර නිපදවීම අඩු වී ඇද්ද? still not of the formation කියන්නේ මේ අවස්ථාවතද නැත්නම් මේ අනිජ ප්‍රතිපද විඥාණය මේ කියන විඥාණය කියලා මේක ලියලා තියෙන්නේ වචන ලියලා තියෙන හැටි වැරදි. මෙහෙම එකක් මේ ත්‍රිපිටකයේ එහෙම සඳහන් වෙන්නේ අනිත්‍ය ප්‍රතිපද විඥාණය කියන එකක්. රූප රූප ධාතු රාග විනිබද්ධ විඥාණය කියලා එකක් නම් සඳහන් වෙනවා. ගොඩක් වෙලාට ඒක සමානයි. එහෙම නැත්නම් නිර්ාමිෂ ප්‍රීතියට සම්බන්ධ වෙනකොට තියෙන විඥාණය කියලා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක තමා විසින් අත්දකලා එහෙම නැත්නම් තමන් විසින් ඒක හුරු කරගෙන පුරුදු කරගත යුත්තක් තමයි වැදගත් වෙන්නේ. ඉතින් අපි මේ ප්‍රශ්න විචාරයෙන් තුලින් කරන්නේ ඒක මේ සූතමේ වාසයෙන් හඳුනා ගන්න ගන්න උත්සාහයක්. ඉතින් ඒක තුළ නිර්මාණ නිර්වාණ නිවර ධර්ම තියනවාද? සංස්කාර වශයෙන් චේතනා පහළ වෙනවද? එතකොට රූප ධර්මයන්ගේ සංසිද්ධිමක් එතන වෙනවද කියලා ප්‍රශ්න අහනවට වැඩිය අවස්ථා ලැබිච්ච එකේ අත්දක ගන්න එක තමයි කරන්න තියෙන්නේ. වෙන කෙනෙක් කිව්වත් ඔව් කියලා කිව්වත් නැහැ කියලා කිව්වත් ඒකෙන් හම් වෙන්නේ මේ දෙවෙනි පන්තියේ එහෙම නැත්නම් මේ මොනවද කියන්නේ මේ සෙකන්ඩ් හෑන්ඩ් එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ප්‍රශ්න ඇහුවට ප්‍රශ්නයක් නැහැ. නමුත් හොඳම දේ ඒක හුරු කරගෙන බලන්න. ඒකේ නීවරණ ධර්ම වශයෙන් ඒ තියනොද චේතනා පහළ වෙනවද රූප ධර්ම තියනොද කියලා. අන්වේ ඥාන අනිදර්ශන යන වචන පහදා දෙන්න අන්වේ ඥාන කියලා කියන්නේ අනුමාන ඥාන වලට අංක ගණිතයේ තියෙනවා අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියලා නියාමයක්. 110 නම් 200ට කීයද? 110 නම් 300ට කීයද? එතකොට ඒක ටට්ටක් ගාලා කියන්න පුළුවන්. අන්වේ ඥාන කියන එකට කියනවා තර්ක ඥාන, අන්වේ ඥාන, අනුමාන ඥාන මේ වචන මේ ඩිඩක්ටිව් නොලෙජ්, ඉන්ෆරෙන්ෂල් නොලෙජ් එහෙම නැත්නම් රෂනල් නොලෙජ් කියලා සාමාන්‍ය ඉංග්‍රීසියෙන් පාවිච්චි කරනවා. අනිදර්ශන කියලා කියන්නේ නිදර්ශනය කරපෙන්නන්න බැරි. මෙන්න මේක මෙහෙමයි කියලා නිදර්ශනයක් මාර්ගයෙන් හෝ රූපකයක් මාර්ගයෙන් හෝ පෙන්වන්න බෑ. ඒ වගේම ඒක පිළිඹු වෙන්නෙත් නෑ. ඒක වෙන දෙයක් මාර්ගයෙන් නිදර්ශනය කරලා පෙන්වන්නත් බෑ. එතකොට කියනවා අනිදර්ශනයි කියලා. වචී සංකාර වලට බොරු කේලම් පරස වචන හිස් වචන කීම අයිතිද? ඒ වගේත් අඩිය තමයි විතක්ක ਵਿਚාර දෙක තමයි වචී සංකාර කියන්නේ. ඒව මෝරලා ආවට පස්සේ තමයි වචනයක් බාට බින්දෙන්නේ. ඒ වචන තමයි වරු කේලා මිස් වචන පරිස වචන බාටපත් වෙන්නේ සංකාර කියලා කියන එක යටටට්ටු එකේ සිදු වෙනකොටම වචනයක් වශයෙන් බින්දෙට ඉස්සර වෙලාම හිතේ ස්වභාවය මේක මම නෙවෙයි මගේ නෙවෙයි යනුවෙන් හිතන විට සෝවාන් මාර්ගයට එළඹෙන්නේ කවර කෙනෙක් අරමුණු කරගෙනද නැතිනම් කා සඳහා තොන්ට වටින ප්‍රශ්නයක් නිසා සෝවන් වෙන්නම එපා. වෙන්නේ නැතුව ගෙදර යන්න හම්බෙන්නේ නැහැ. දැන් සෝවන් වුණොත් එහෙම දාලා යන්න වෙනවා. ඒ නිසා කවු වෙනින්ද කරන්න කියලා. මෙතන මේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියලා කියන්නේ කෙලෙස් වලට. ඉතින් කෙලෙස් නැති වුණාට පස්සේ ඒකට සෝවන් කියනන් එහෙම කියන්න වෙන මොකක් කිව්වක් කමන්නේ. ඒකට Tamanට දැනගන්න පුළුවන් ගිනාපු කෙලස් ප්‍රමාණයට වැඩිය. පටන් ගන්න කෙලස් ප්‍රමාණයට වැඩිය කෙලස් අඩු වෙනවනම් ඒවා රූප වේදනා සංඥා සංඛාර වශයෙන් අඩු වෙන ගතිය තියෙනවනම් ඔළුවේ තිබුණ බරක් බිම තිබ්බා වගේ තිබුණ තුවාලයක් සනීපුණා වගේ තිබහක් තිබිලා තිබහ නැතිුණා වගේ තමයි තේරෙයි. ඉතින් ඒක දිගින් දිගට දිගින් දිගට කරගෙන යනකොට තමයි අපිට මේ බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒ අනාත්ම ස්වરૂපේම නැත්තම් සම්පූර්ණ මේ ආත්ම සංකල්පෙන් අයින් වෙන්න පුළුවන්. එන්නේ මේකේ ඒ සඳහා පොඩි උපක්‍රම ටිකක් විතරයි. කවර කෙනෙක් අරමුණු කරගෙනද මේකෙදී කියන්න තියෙන්නේ තියෙන කෙලෙස් ආත්මය අරමුණු කරලායි තියෙන්නේ කෙලෙස් අඩු වෙන්න අඩු වෙන්න අඩු වෙන්න මේ ආත්මය කියන මේ මණ්ඩි මිතන ගතිය අඩු වෙන්න වෙනවා ඒකට කා සඳහාද කා අරමුණු කරගෙනද කියනකොට මේවා ප්‍රශ්න අහනකොට සර්වචන්ද කියන්නේ ප්‍රශ්නේ වැරදි මේ ආත්ම සංඥාව ඉදගෙන අහන ප්‍රශ්නයක් මේකේ තියෙන්නේ ඉතින් ඒකට උත්තර දීපු ගමන් උත්තර දෙන එකනත් අහු වෙනවා ප්‍රශ්නේ අහපු එකනත් ගොඩේ ගන්න බැරි වෙනවා අපි මේ යන්න හදන්නේ ආත්මේ හිටලා තියෙන කෙලෙස් වල ඒ කෙලෙස් එනකොට කෙලෙස් වලට මම කියා ගන්න නැතුව මගේ කියා ගන්න නැතුව යන්න යන්න යන්න යන්න මේ ආත්මේ දිවි යෑමක් සිදු වෙනවා. එතකොට ඉතුරු වෙන එක මොකද්ද කියලා අපි කරලම තමයි බලන්න ඕනේ. එහෙම නැත්නම් උත්තර දෙනකොට වෙන්නේ ආත්ම සංඥාවට නැත්නම් මේ ආත්මයේ වශයෙන් ආව ප්‍රශ්නයකට උත්තර දෙනකොට ආත්ම සංඥාව තහවුරු වීමක් තමයි වෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ හිටගෙන සිටීමේ ඉරියව්වේදී මම දැන් මෙතන රැසින් චිත්ත සමාධියටපත් වීමට හැකි බව වැදන්නේ. එසේ වැඩි වේලාවක් සිටීමෙන් ඇදගෙන වැටීමට ඉඩ තිබේද සතියෙන් සිටනෙහින් එසේ නොවන්නේද පොඩ්ඩක් වැටිච්චාවයි ඔය. පොඩ්ඩක් ඉඳලා බලන එකයි තියෙන්නේ. මේක අහු වුණා ඉස්සල්ලාම දැන් සමාධිය ඉන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා මේ අර පිස්සු දෙනෙක් විසංගුට ඉන්නකොට එක එක කර ඈත වදින ටෝච්චක් ගැහුවලු අහසට. ගැහුවට පස්සේ මීදුම දිගේ টොප් එකට බීම් එක වැදුනලු. අනිතයාක වළු මචෝ උඹ මෙහෙම අල්ලගෙන ඉන්නවනම් මට ඕක දිගේ හඳට යන්න පුළුවන්. මගදී උඹ ටෝච් එක නිවුවොත් තමයි ප්‍රශ්නේ කියලා. නැත්තම් නගිනවා ඊවල. ඒක තමයි මේක මේක බලන ඉන්නකොට සමාධිය තියෙනකොට වැටුනොත් ප්‍රශ්න තියෙන්නේ. ඒ කියන්නේ අර මේ වැටිලා තුවාල වෙයි කියන එකේ ප්‍රශ්නේ මට පේන්නේ තියෙන්නේ. වැටිච්චාම වැලි ගොඩකට ගිහිලා ඉඳලා අපි පොඩ්ඩක් අත දෙන්න වැටුණා. මේක ඉංග්‍රීසියෙන් ලියලා තියෙන්නේ last few days I did not get disturbed by the tickling of the clock. Today I could not sit. I did not get rid of the tick tick noise of I of noise. I changed the place. This has happened to me at home and change the clock. What can I do? Mm, Nandasili. Ah, ඔය උඩ උඩ නිස්ස උඩ අපේ භාවනාසාල පරණක තියෙන කාලේ තිබුණ නිකන් මේ බොහොම සරල භාවනාසාලාව. ඕකෙදී අපි නීතියක් දැම්ම ධම්මනිසන්ත ආමතුරු ආරිෂෝක් වැඩ කරන කාලේ. නීචදම ඔක්කොමලා ඉල වාඩි වෙන්න ඕනේ ඉඳගන්න සීට් එක ඉස්සරහ කුටි අංකේ තියෙන්න ඕනේ. එක සීට් එකක්වත් හිස් වෙන්න බෑ. ඒක හාමුදුරගෙන කැවිලා බලන්න ඕනේ ආවල් වෙලාවට ඇවිල්ලා ආවල් වෙලාවට යනකම් භාවනා කරන කියලා ෆුල් රෙජිමෙන්ටේෂන්. භාවනා කරන ගමන් ධම්මනිසන්ති ආමතුත් ඇවිල්ලා භාවනා කරන්න ඕනේ. ධම්මනිසන්ති ආමතුන්ට ඉන්න බෑ ටික් ටික් සද්දේ. ඔඩ්ඩෝසේ. ඉතින් වෙනමම බාස් කෙනෙක් ගෙනල්ලා ඉස්සල්ලා තුආයක් ගැහුවා බිත්තියට ඒකට බිත්තිය එල්ලලා ඒක උඩ ඔඩ්ලෝසු වෙල්ලලා ඊට පස්සේ ඉස්සරහෙමුත් තුවායක් දාලා හරි ගැසුවා ටික් ටික් එක එන්න දෙන්නේ. ඒකල ඒ අමුතු ඔර්ලෝසු වෙලෙන්දානේ ඒ ජර්මනියෙන් ගෙන්නන්න ඇහුව ඔර්ලෝසුවක් සද්ද වෙන්නේ නැති එක. මේ සිටිටි සද්ද නිසා භාවනා කරන්න බෑ කියලා. ඉතින් මේක වෙලා තියෙන්නේ ඇත්තටම අර මේ මේක කියලා තියෙනවා මුල් දවස් ටිකේ සද්ද ආවේ නෑ දැන් ඇහෙනවා. මෙහෙම කෙනෙකුට දිබ්බ චක්කු ඥානෙ එහෙම පහ දිබ්බ සෝත ඥානෙ පහනොත් මලකෙලියක් වෙයි. ඒ මොන විදිහක භාවනා කරන්න හම්බෙන්නේ. මේ සද්දේ හොඳට අඩු වෙගෙන යනකොට ඈත තියෙන දේවල් ඇහෙන්න පටන් ගන්න. ඕක කරදරයක් කරගත්තොත් බැරි වෙලාව සපෝසින් සස් ජිබ්බසෝත ඥානෙ පහළ වුණොත් බුදියන්න හම්බෙන්නේ නැහැ. ඇයි මේ ගිනි ගොඩක් පුච්චන්න ගියත් කොහේ කෙරුවත් දෙයියෝ කෑ ගහනවා සත්තු කෑ ගහනවා මල්ල විකාරයක් ඔගේ තියෙන්නේ. ඉන්න හම්බෙන්නේ නැහැ. ඉතින් වවුල යනකොට උන් වෙනම රේඩාර එකක් නිකුත්. ඔව්වත් ඇහෙනවා. මේක ඇතුලේ සම්පූර්ණ අවුල් ජාලාවක් තියෙන. ඒක නිසා මේකේ කීයට තියෙන විදිහට මේ භාවනා කරන යනකොට ඒ නෑහින සද්ද ඇහෙන්න පටන් ගත්තට එනතන නෑහින රූප පේන්න පටන් අරගත්තට ඒක දැනගන්න ඕනේ මේක තමයි විපරිණාමය කියන්නේ. ඇස් ආදී ඉන්ද්‍රයන්ගෙන් ප්‍රණීත වීමකුත් වෙනවා. නැති සද්ද ඇහෙන එකත් නැති රූප පේන එකක් සමහරට පේන රූප නොපේන ඉතින් මේ වගේ දේවල් වලට පොඩ පොඩ පොඩ පොඩ හුරු වෙන එකයි කරන්න තියෙන්නේ. තමයි තේරෙන පටන් ගන්නවා මේ සං අපි සංවේදී වුණොත් එතන විතරමයි ප්‍රශ්නයක් තියෙන්නේ අපිට. ඒ දෙයට සංවේදී නැත්නම් හෙන ගැහුවත් අපිට ප්‍රශ්නයක් නැහැ. මේ සංවේදී භාවය අපේ කර්ම දෝෂanuසීතන මිසක ඔර්ලෝසී දෝෂයක් නෙමෙයි. ඒ ඒකට අපි මේ ඇලර්ට්නස් එක එන්නේ අපේ කර්ම වේගය අනුව තමයි. ඉතින් අපි ලෝකෙ මට්ටම් කරලා ගිහිල්ලා ලෝකෙ සද්ද නැති කරන්න ගියාට අර කර්මේ පරිසම් දෙනකන් ඇද්දගෙන ගිහිල්ලා හරි වදේ දෙනවා. ඉතින් අපිට බලන්න තියෙන්නේ තුනකට මම කියනවා. හිතවිලි එනකොට හිතවිලි වල મેસેජ් එකක් නැත්තම් වේදනාවක් ආවට දරන්න පුළුවන් නම් සද්දයක් ආවට Tamanට ආමන්ත්‍රණය කරන්න නැත්නම් ගණන් ගන්න එපා. ඒ සද්දේ අඟට අත තියලා වරෙන් මචං කිව්වනම් අහන්න ඕනේ. මොකද එයා මටනේ කතා කරන්නේ. එහෙම නැති කිසිම සද්දයක් ගණන් ගන්න එපා. මොකද අපි ප්‍රකාශ කරලා අවිල භාවනා කරන්නේ අපිට සද්ද කරන්න ඕනේ තරම් සද්ද කරපොදෙන් අපිට ආමන්ත්‍රණ වේදනාවට දරන්න පුළුවන් නම් නොදැරිය හැකි නැති එක කරන්න බෑ අපි කායික වේදනාවක්ද දන්නේ නැහනේ. ඒ කියන්නේ හිතවිලි ආවට ඒක මේ රාගයක් හෝ ద్వේෂයක් හෝ මොහයක තදබල පණිවිඩයක් නැත්තම් ඔක්කොම නිකන් මේ ගණන් ගන්න නැතුව යෑමෙන් තමයි ඒක තමයි අර ඉස්සලා කිව්වේ ඒවා ඒව මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා. ඇත්තටම මේ සංඥා නෙවෙයි. සංඥාවට අපෙන් ඇති වෙන ප්‍රතික්‍රියා තියෙනවානේ. මේ ඔර්ලෝසේ සද්ද හොඳ නැහැ, වේදනාව හොඳ නැහැ කියලා. අන්නේ ප්‍රතික්‍රියා දැනගෙන ඒ ප්‍රතික්‍රියාව මගේ කියාගන්න එපා. ඒක මේ බොඩි නොලෙජ් එකෙන් එන එකක්. අයිතිවාසිකමට කියන්නේ නැතුව ඒ ඒ ඔලොගුව ඇඟේ දාගන්න නැතුව ගියා නම් හැබැයි හොයි කියන තරම් ලේසි නෑ. මොකද හේතුව යම් කර්ම දෝෂයක් ක්‍රියාත්මක වෙන්න පටන් අරගත්තොත් ඒක ආයෙන පීරි ගන්න වගේ ඒ කියන්නේ ඔය මේ රහස් පොලිසිය හොරෙක් අල්ලගත්තට පස්සේ ඒගොල්ලන්ට පොලිසියට උනත් හොරෙක් අල්ලගත්තට පස්සේ කට උත්තරේ ගන්න මොනම විදිහකින්ම වද දෙන්න බෑ. වද දුන්නොත් උසාවිය යන්න පුළුවන්. ඉතින් මේ මිනිස්සු කරන්නේ මිනිහ අල්ලලා බැඳලා අත් දෙකයි කකුල් දෙකයි මෙතෙන් තියෙනවා කූ සීතල හුලන් ධාරාවක්. මොකක්වත් වෙන තියන්නේ නැහැ. වැදිලා වැදිලා වැදිලා වෙලා මැරලා යන තරමට අමාරු වෙනවා. ඒ නැත්නම් ආයෙ ළඟ මෙතන තියෙනවා පුංචි පිහිරක් හුලම් පාරක්. වදයක් විතරයි තියෙන්නේ. ඉන්න බැරුව මනුස්සන් මැරෙන තරමට යනවලු. පුංචි දෙයි. තුවාලෙකුත් නැහැ. අයින් කරොත් අහුවෙන්නෙත් නැහැ. වද දුන්නා කියලා අහුවෙන්නෙත් නැහැ. බේරන්න බෑ. ඉතින් ඒ වගේ මේ මේ සමහර වෙලාවට මේ අර ඊටාම සුනි තුනි දේවල් පවා ඇවිල්ලා අපිට කරදර කරනවා. ඉතින් ඒක ඇත්තටම අපි අර බාහිර වස්තුවට මේ කරදර කරන ඔර්ලෝසුව කියන පැත්තට ගිය ගමන් ප්‍රශ්න ඉවරයි. හිතා ගන්න තියෙන මේ ඔර්ලෝසුව කරදර කරගන්නේ මගේ හිත ඒක ක්‍රියාත්මක වෙන්නේ මේ චිත්තජ උතුජ කම්මජ වශයෙන් බලනකොට මේ වෙස්ට් එකේ එක්කෙනෙක් කියලා තියෙනවා ඇත්ත වශයෙන්ම ශබ්ද අපට කරදර කරන්නේ අපි තමයි ශබ්දයට කරදර කරන්නේ කියලා. අහගෙන ශබ්දවලට අපි තමයි කරදර කරන්නේ කියලා. ඒක නිසා පොසිෂන් එක මාරු කරන එක හොඳයි. නමුත් මතක තියාගන්න කොච්චර ගියත් යන යන තැන තමයිගේ කර්මානුරූපව ඒ එන්න තියෙන කරදරේ වෙනවා. ඒ නිසා හොඳම දේ තමයි ඒක අහුවෙච්ච වෙලාවේ ගෙවම් කරන එක. ඒකට හැදිලා ඒකට පුරුදු වෙලා ඒකට ඉවසීමේ ශක්තිය අරගන්න එකයි හුඟක් කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පංච උපාදානස්කන්ධේ විඥානස්කන්ධේ ප්‍රධාන වනමුත් ඒ පෙළ ගැසීමේදී රූප වේදනා සංඥා සංකාර විඥාන නිසා අන්තිමට දා තිබෙන්නේ මන්ද මුලින්ම ඇතිවන්නේ විඥානස්කන්ධේ නේද මේක ඒ වුණාට මේක සර්වඥාන්සේ පෙන්ලා තියෙන්නේ භාවනා කරනකොට රූපෙන් අල්ලන්න ලේසි රූපෙන් අල්ලපගෙනට වේදනාව අල්ලන්න ලේසි වේදනාවෙන් සංඥාට පුළුවන් සංඥාවෙන් සංස්කාරට පුළුවන් සංස්කාර විඥාන වලට ඊ타ත්ම ක්‍රමවේදයක් ප්‍රනිද වෙච්ච ඉඳුරන් ඔක්කොම තිබුණොත් විතරයි විඥාණයට පහර දෙන්න පුළුවන්. අනිත්‍ය වයින් කරන්නේ ඒකට අවශ්‍ය කරන සන්නාහ සන්නද්ධ වීම, උපකරණ ආයුධ සකස් කිරීම. ඒක නිසා ඔය පසුගිය රිටි දෙකදීම වගේ කතා කරන්න සිද්ධ වුණා. ඒකෙදි නිදර්ශනයක් වශයෙන් ඒ බුරුම ස්වාංශ කියනවා විඥානය කියලා කියන්නේ විශාල මාෆියා වගේ හොරකල්ලියක ප්‍රධාන මහවරා. එයා කවදාකවත් පේන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔය ජේම්ස් බොන්ඩ් ෂෝස් වල පෙන්නුවත් මේ මහමිනියා පෙන්වන්නේ බෙල්ලෙන් අර මේ හරිය විතරයි පෙන්වන්නේ මූණ පෙන්වන්නේ නැහැ. ඔය පූසෙක් කතක වගේ ඉන්නවා බෝඩ් එකේ ඉන්නවා. ඊගාට ඒ බෝඩ් එක යටතේ තව ඉන්නවා මිනිස්සු. ඒකෙත් ගිහිල්ලා අන්තිමට ඇත්තටම හොරකම් කරන්නේ එදාට කුලියට ගත්ත මිනිහා. ඒ මිනිස්සු කොච්චර ඇල්ලුවත් උපදේශ දෙන්න මිනිහා අල්ලන්න බෑ. උපදේශ දෙන්න මිනිස්සු කොච්චර ඇල්ලුවත් ඩිරෙක්ට් බෝඩ් එක අල්ලන්න බෑ. ඩිරෙක්ට් බෝඩ් එක දන්නෙත් නෑ ඉස්සරහින් කවුද කියලා. එහෙම තමයි මේක හදලා තියෙන්නේ. නමුත් වෙන ක්‍රමයක් නැති නිසා අල්ලගෙන අල්ලගෙන අල්ලගෙන එන්න ඕනේ අර මහ හොරා අල්ලන්න. අල්ලලා බලනකොට මහ හොරා කියන්නේ පොලිසිය ලොක්කමයි. අනේ එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඌ තමයි ඔක්කොම වැඩේ කරන්නේ. අල්ලන්න ඕනේ අල්ලන්න ඕනේ මූ පොලිසිය ලොක්ක කියලා දැනගත්ත දවසේ රට්ටු දැනගන්නවා අපි ඉන්නේ කාගේ දේශපාලනඥයා කියන්නේ මොන තරම් අපිට අනුකම්පා කරන කෙනෙක්ද කියලා. මහා ඔය ඔක්කොම හොර කල්ලි වල ඉන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලොක්කෙක්. පැහැදිලිව. කිසිම විහිළුවක් නැද්ද නෑ. පැහැදිලි උන් දන්න ඔක්කොම ඒගොල්ලයි පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා හදන්නේ. ඒගොල්ලෝ ඔක්කොම මේව හදාගෙන වැඩේ කරන්නේ. ඉතින් අපි හිතනවා ඒගොල්ලෝ තමයි අපිට අරසව සලසලා දෙන්න අනේ අපි බේවන ආදායම් පද්දෙන් සෑහෙන වැඩක් කරලා දෙනවා අපිට. අපිට හරියට අරසව දෙනවයි කියලා අල්ලාගෙන විඥානයත් ඒ වගේම තමයි. ඒක අල්ලන්න බෑ අර එදිනෙදා කුලියට ගන්න මිනිස්සු අල්ලලා අල්ලලා අල්ලලා අල්ලලා මුල මුලට යන්න ඕනේ. නිසා ඒ මුලින්ම රූප පෙන්වන්නේ භාවනා කිරීමේදී verifiability කියලා කියන්නේ අල්ලලා බලලා මේ ප්‍රත්‍යක්ෂ කරගැනීමේ හැකියාව ගොඩක්ම තියෙන රූපවල. ඒකෙන් සතිය සමාධිය වඩලා ක්‍රමයෙන් ක්‍රමයෙන් දියුණු වෙච්ච සතියේ සමාධි වේදනා දැනගෙන වේදනා සංඥා සංකාර විඥාන ක්‍රමයෙන් තමයි බරපතලම සූක්ෂම දේ මේ ප්‍රත්‍යක්ෂ කරගන්නේ ඒකයි මේ භාවනාවේදී අනිත් පැත්ත හරවලා බිරඳලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේගෙන් අසනුවේ කිං සත්‍ය ගවේෂී කිං ධම්ම ගවේෂී ලෙසින් අපිද සෙව්වෙමි. කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ මුණ ගැසුනේ මෙතනදී. අපි සෙව්ව මැණික හමු වුණා ස්වාමීන් වහන්සේ උපදැමීමට කරනවා සිරිදා ජීවිතයේ දවසේ පැය 24ක් පුරාවට කෙසේ පිළිපැදිය යුතුද පහදා දෙනමින් ඉල්ලන අතර ඔබ වහන්සේගේ මාසිකට වරක් කොළඹ දේශනා හා භාවනා වැඩමුළු සඳහා වැඩම කරන දිනයක් හා වේලාවන් සඳහන් කරන ලෙස මෙයින් පෙරටුව ඉල්ලා සිටිමු. මේකකින් පැය 24ක් පුරාවට එදිනා ජීවිතයේ උපමට්ටම් කරන්න නම් පැය 24ම සත්‍යයෙන් ඉන්න එකයි තියෙන්නේ. එච්චරයි. එකම මේ ඉල්ලීමයි තියෙන්නේ. එකම අභියෝගයයි තියෙන එකම අභ්‍යාසයයි තියෙන්නේ අදිෂ්ඨාන කරන්න කියනවා පැය 24ම ඉන්න එදාට තීරේ එහෙම ඉන්න බෑ කියලා. එමින්ද බැරි වුණාට අදිෂ්ඨාන කරන්න කරන්න කරන්න මුළු ප්‍රදේශය ඉන්න පුළුවන් ප්‍රමාණය මේක නැති කියලා තේරුම් ගන්න පුළුවන්. ඒතර කොළඹ වැඩමුළු සඳහා වැඩම කරන දින වේලාවන් මට මයිලඟත් ඇත්තේ නැහැ. ඒක නිසා මම හිතන්නේ මේ මාසේ නම් 29 දම්රිවියකට ඇවෙනවා. ඉතින් එදාට ගියාට පස්සේ ගිහිල්ලා ඒක එතන ඒගොල්ලෝ දින කාලසටහන හදලා තියෙනවා. එදාම හවස මේ හේෂාන්ලා ගෙදර යනවා. ඉතින් ඒ ටික තමයි මාත් ඇත්තටම කියනවා කාලසටහන එකක්වත් මගේ ඔළුවේ තියාගන්න. තියානෙල මට කරන්න බෑ. රිට්‍රීට් එකට යනකොට නම් පිටරට ගියත් මම කවදාකවත් මම දන්නේ නැහැ දවස් කීයක් තියෙනවද මොකද මට මොනවාක්වත් ඕනේ නැහැ. මට කරන්න තියෙන්නේ මේ වෙලාවට කරන ටික කරගෙන යනවා. මොකද මේ කාලසටහන් හදන එක මගේ ඔළුවට බරක්. උගාවක් වෙලාවට දවස මොකද්ද දිනේ මොකද්ද මේ කිවිනේ දවසද කියන එක යන්නේ. මොකද හැම වෙලාවෙම රිට්‍රීට් එකම ඉන්නේ. ඕගොල්ලෝ මෙහෙන් ගියරවත් ඕගොල්ලෝ පාන් කනවා, බටර් කනවා, සීනි කනවා නම්මන. අපිට මට උදේ ඉඳලා ඇඳ වෙනකම්ම සතියමයි. දවල් අවුරුදු 365ෙම රිට්‍රීට්. කොයි එකද කියලා හොයන්න බෑ. කොහොමද මේ මේ සංවිධානය කරන අය ඒවා ඉලක්කලා තියෙනවා. ඒක නිසා මේ පුළුවන් වෙලාව වැඩ ගන්න එකයි තියෙන්නේ. භාවනා සඳහා කාලය යොදමින් ක්‍රමයෙන් භාවනා පුහුණුව ලබන විට නිදා ගැනීම සඳහා අවශ්‍ය වන කාලය අඩු වී යන්නේද පැය 24 පැය 4ක පමණ කාලයක් නිින්ද ප්‍රමාණවත් වේයි හැඟෙන අතර දවල් කාලයේද නිදිමතක් නොදැන මේ භාවනා පුහුණුව නිසා සිදුවන්නක්ද වෙන්න පුළුවන් නමුත් ඒක සඳහන් කරලා තිනවා භාවනාව හොඳට තමයි යනවා තේරෙනවා නම් කෑම, නෑම, නිින්ද සහ ඇසුරු කරන පුද්ගලයන් වෙනස් කරන්න එපයි කියලා. ඒක ඒ තාලෙටම යන්නන්නේ. එතකොට තමයි අර භාවනා අල්ලගෙන යන්නේ. අපි ඒ වෙලාව ඉඳපු ගමන් කෑම වෙනස් කරගන්න ගියොත්, නෑම කන්නාන වෙලාව වෙනස් කෙරුවොත්, නිින්ද වෙලාව වෙනස් කෙරුවොත්, අසුර කරන අය වෙනස් කෙරුවොත් අර භාවනාවේ එකලස කැඩෙනවා. නිසා භාවනා යනවා තේරෙනවා නම් ඒ පරිසර සාධක එහෙමම ඒවා ටික ටික තමයි වෙනස් කරන වෙන කාරණා. දවසකට පැය භාගයක් හමාරක් වෙනස් කරන මිසක එක සැරේ වෙනස් කරන්න හොඳ නැහැ. නමුත් එහෙම මේ ලොකු සංහසී ඉන්න කාලේ ලොකු සංහසී කියන්නේ සතියෙන් නම් කටයුතු කරන්නේ හැම චිත්තක්ෂණයකම හිත විස්්‍රාම වෙනවා. හිත විස්්‍රාම වෙච්චාම වෙනම නිදා ගන්නවා කියලා දෙයක් අවශ්‍ය නැහැ. නිදාගෙන ගියා නින්දර ගියත් හිත තියෙන බොහෝ විට මේ මානසිකාරයක ඒ වුණත් කය විස්්‍රාම වෙනවා. උදේ වෙනකොට එච්චර මේ කඩේතු ගතියක් දැනෙන්නේ නැහැ. නැගිටින්න පුළුවන් ගතිය තියෙනවා. ඒක මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන සුප්පබුද්ධං පබුද්ධං පබුජ්ජಂತಿ සදාගෝතම ශාවකා තේ සන්දිවාත රච්චෝච නිච්ඡම් බුද්ධ ගතාසති. නිතරම බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කරමින් සතියෙන් බුද්ධගතා සතියෙන් ගත කරන බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ සුප්පබුද්ධම් පබුජ්ජಂತಿ ප්‍රභු මනා ප්‍රබෝධයෙන් උදේපාන්දර පිපිටෙනවා සුප්පබුද්ධම් පබුජ්ජಂತಿ සදා ගෞතම ශාවකා ගෞතම ශාවක වූ කෙනා තේසන් දිවාච රත්තෝච නිච්ඡම් බුද්ධගතා සති. එයාගේ උදේ දවල් රාත්‍රී කුයි වෙලාවෙත් මේ බුදුරජාණන් වහන්සේ කියාපු දේවල් අනුව පවතින සතිය තමයි තියෙන්නේ. කෞරියන් ස්වාමීන් වහන්සේ බුදුන් වහන්සේ අඟුලිමාට නවතින්න කිවක් මෙන් ඔබ වහන්සේගේ උපදෙස් පරිදි අපිට මම දැන් මෙතන ලෙසින් නැවතුණෙමි. මේ ඒ මඟ යමින් සබ්බ සංකාර සමතෝ මට්ටමට පැමිණීම සඳහා හුස්ම රැල්ල ටිකෙන් ටික විටින් විට නිරුද්ධ වීමද අද්දුටු කිමි. එහෙත් හිමිනි නැවත මහා කාලකෝටියක් වූ නගරයකට අපි යන අපි අපි දැන් කොතනදවත් නොදන්නා තත්වයකටපත් වූ පත්ව මහත් වූ හටනකට මහත් වූ සංවේගයෙන් දියත් කිරීමට සිදු වේ. ඔබ වහන්සේගේ සානුකම්පික අවධානය අප සමවෙත යොමු කර සාමාන්‍ය ජීවිත සටන දියත් කිරීමේදී මේ ලබාගත් මායගේ දායාදය රැකගෙන ඒ සිදු කරන්නේ කෙසේද කුමන ප්‍රතිපදාවක් ඔසේද යන්න පහදා දෙන්න. ඉතින් මේකදී දෙපැත්ත පෙන්ලා දුන්නාට පස්සේ දැන් අපි එකම දැන හිටියා අපි දැන් කොතනද කියලා දන්නේ නැත්නම් කිඳලා අඩු ගානේ කැලේකට ඇවිල්ලා මම දැන් මෙතන දැනගත්තා කියන එක කරදරයක් වුණාද කියන එකයි මට දැනගන්න ඕනේ. ඒක ප්‍රශ්නයක්ද මේක? එකම පැත්තක් දකපු කෙනාට දෙකම දැක්කට පස්සේ ඒ දෙක දෙවැනි විකල්පය දැකීම ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන උත්තරයක් ලැබිලාද කියලා. තමයි තියෙන්නේ ඉස්සර වැඩි දෙපැත්තක් දන්නවනම් ඒ අනුව එක සැරේ යන්න බෑ. කල්ප කෝටි ගණක් ගෙනාවු කෙලස් පාර එකපාර කපන්න බෑ. අඩු ගානේ දැන් දන්නවා මෙහෙමයි කරන්න ඕනේ කියලා ඒක කලබල වෙන්නේ නැතුව ඒ ලැබිච්ච උත්තරේ නැත්නම් ලැබිච්ච මේ ගැලවුම් මාර්ගයේ ඉක්මන් වෙන්න යන්න එපා. කලබල වෙන්න යන්න එපා. කලබල වුණොත් අපි මේ කෙලස් කියන එක ආඩු සාක්ෂියට ලක් කරවනවා. මාර බලවේග කියන අඩුතක් සිරුලක් කරනවා. ඒක හිමීට හිමීට රත්තරනේ මල අරින්න වගේ ටික ටික ගැලවෙන්න අරින්න ඕනේ. ඒ ඒ වැඩේ යන්න අරින්න කුටි කුටි ගලවන්න ගියොත් ලොකු වැඩ කරන්න ගියොත් අවුල් ඇති කර ගන්නවා. ඒක නිසා තාමත් මම හිතන්නේ ඊට වඩා හොඳ උදාහරණයක් දෙන්න පුළුවන් වෙයි කියලා. හන්දර ගිය රොකට් එකක් පළවෙනි හැතැම්ම 6 එළියට ගන්නේ මුළු ගමනින් යන මුළු ගමන සඳහා යන ඉන්ද්‍රවලින් 86ක් පත්තු කරන්න වෙනවා. ඒ පළවෙනි හැතැම්ම හය උස්සන්න. ඒ තරම්ම කෙලින්ම ගුරුත්වාකර්ෂණ විරුද්ධව උඩට නක් කරනවා. ඉතින් ඒක තමයි ගමනේම දුෂ්කරම අධික වැඩ කියන්නේ අමාරුම වැඩේ කියලා කියන්නේ. නමුත් විද්‍යාඥයෙක්ගෙන් අහුවොත් අමාරුම වැඩේ තමයි ගිහිල්ලා ආපහු ඇතුළට එන වෙලාව. ඇතුළට එන වෙලාවේදී ඊටාත්ම හැතැම්ම හයකට විතර උඩ බොහොම තුනී වාත ධාරාවක් තියෙන්නේ. ඒ වාත ධාරාවට රොකට් එක කෙලිම වැදුවොත් සම්පූර්ණ පුපුරලා ගිනි ගන්නවා. ඒ තරම්ම මේ වාතයේ මේ තෙරපීමක් ඇති කරනවා. පෘථිවි පෘෂ්ඨයට සමාන්තරව ගියොත් වැඩි වැඩි වැඩි වැඩි යනවා ඇතුළට යන්නේ නැහැ. ගෙම්බන් ගහනවා. ඒක අවකාශයට විසි කරනවා. සමාන්තරව ගියොත්. අංශක 6ක් එනකන් මෙහෙම හරියටම සලතමානි දාංශක 6කට බස්සනකම් මේක වැඩි වැඩි වැඩි වැඩි යන්න හදන කවදාකවත් අතුල් වෙන්න බෑ. 6කට වැඩි වෙච්ච ගමන් පුපුරන. හරියට අංශක 6ට අතුල් කරන්න ඕනේ. එතකොට ඒ කියන්නේ පොළොවට මෙහෙම නෙවෙයි ඉන්නේ පොළොව වටේ රක්කු ගානක් කරකෝ කරකෝ කරකෝ කරෝ තමයි අර ගැඹුරු වාත ධාරාවට යන්නේ. ඇතුළට එනකොට ඒ රොකට් එක මේ වායු ධාරාවට ඇතුල් කරනකොට අංශක 6.4.6ට කියන 100 වෙනි දශම ස්ථානට කැලිබ්‍රේට් කරුවේ නැත්නම් පිච්චෙනවලු රොකට් එක. ඒටිඑදිත් පිටකට්ට පිච්චෙනවා. ඒජේදිත් පිට අරගෙන යන හල් එක පිච්චෙනවා. ඒ නිසා අපි මේ ගිහිගේ අතාරණක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. අතාරලා ආය ගිහිගට යන දවසේ පිච්චෙනවා. හරියට ඇන්ගල් එකට බැස්සුවේ නැත්තම් ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරනවා අපි බම්ප් ගහලා එලවනවා. කෙලින්ම ගහලා ගියොත් ඔක්කොම මේ වෙලාවට භාවනා කරන්න ඕන ටෙලිවිෂන් වහන්න ඕන කිව්වොත් ගිනි ගත්තා තමයි. ඇඟට තේරෙන්නේ නැති විදිහට අංශකහයට ඇතුල් කරලා හිමීට කපාගෙන කපාගෙන බයින් එකයි තියෙන්නේ. අපිට හිතෙන මේක එළියට යන්නේ කමාරුයි කියලා. ඒකට ලියවිච්ච ක්ලාසික් පොත් දෙකක් තියෙනවා. එකක් තමයි Jonathan Livingston Seagull John Bach කියන මනුස්සයා ලියලා තිනවා ඇඟේ මයිල් කෙලින් වෙනවා ඒ මනුස්සයා විස්තර කරන හැටි. අනිත් එක ඔය මේ මේ නීච්චේගේ පොතක් තියෙනවා තස්පීක් සරතුස්රා කියලා. සරතුස්රා කියන මනුස්සයා නැවතත් මාළු මාකට් එකට යන හැටි කතාවක් පෙන්නලා තියෙනවා. කැලේක භාවනා කරලා ආය මාළු මාකට් එකට යන හැටි. ඉරිද පොළට යන හැටි කතාව දෙනවා. මේක කපාගෙන බයින හැටි දින්දා ජීවිතේ සම්බන්ධ වෙන හැටි. එච්චර ලස්සන ක්ලාසික්, එච්චර ලස්සන ඊස්තටික් ලියමනක් ඉතිහාසෙම නැහැ. ඒක නිකන් කියෝලා කරන්න බෑ. ලස්සන ඒක තියෙන ක්‍රමයක්. අපි නැවතත් භවනා නොකරන්න අතර යනකොට අතරට යනකොට ආය මොකුත් නැහැ ඇඟට නොදැනෙන්න මොනම විදිහකින් කියාපෑමකින් තොරව හිමීට බස්සන්න ඕනේ නිකන් ප්‍රත්‍යච්ඡ පීයකින් බටර් කෑල්ල කපනවා වගේ විශාල කලාවක් ඒක. ඒකේ භයානකම තේන බුදු වුණාට පස්සේ බුදුරජාන්සේ බණ නොකියන්න කතාවේ. උනාසේ තීන්දුව කරලා බණ නොකියන්න. කියලා වැඩක් නැහැ කිසි කෙනෙක් ක්ලාස්ටි නැහැ. ඊට පස්සේ තමයි ආරාධනාවක් ඇවිල්ලා සලකා බලලා මේ දුවිලි අඩු කෙනෙක් ඇහි දුවිලි අඩු කෙනෙක් බලලා ඒගොල්ලන් කියන්නම් කියලා දවස් සුමාන 7ක් පයින් ගිහිල්ලා තියෙනවා. පයින් ගිහිල්ලා තමයි පස්සක මානුන් හම්බුනේ. ඒ දකින්නටම කිව්වේ මොකද්ද? ඔය එන්නේ අපෙන් සැලකුම් ගන්න. ඔය සාක්‍ය වංශේ වට හැමදාම වැඩකාරයෝනේ. ඔය එන්නේ අපි ලව්ව දරදියක් දන්න එකෙක් යන්න එපා ඉස්සරහට. එක එක කකුල් දෙක හොදන්න. කැමති නම් ඇවිල්ලා වාඩි වෙලා ඉඳගත්තා වයි කියලා බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ දේශනා කරන්න ගිය මිනිස්සුયો පස් දෙනාම බුදුහාමුදුරට විරුද්ධව කතා කරා. ඊට පස්සේ අවුරුදු 7කට පස්සේ කිඹුල්පුර කිඹුලත්පුරයට ගියාට පස්සේ එකම වැඩිහිටි සාක්කියක්වත් ආවේ නැහැ ඉස්සරහට වඳින්න වෙයි කියලා. බාලයෝ ටික ඉස්සරහට දාලා පැත්තකට වුණා. කිසි කෙනෙක් පාරගත්තේ නැහැ. පස්සේ බුදුරජාණන් වහන්සේ පළවෙනි වතාවට ජීවිතේ ඉද්ධි ප්‍රාතිහාරය පැව පොකුරු ඇස්සා. කැමති කෙනෙක් දෙමින්ද කැමති කෙනෙක් නොතෙබෙන්නේ. එදාට තමයි තීරණය ගෝලිය මේ Tamange සහලේ නැයිඳ මොකක් හරි අවබෝධයක් ලැබලා තියෙනවා කියලා. ඒ නිසා යේසුස් වහන්සේ කියලා තියෙනවා සාන්තුරේ කවදාකවත් ගමේදී බබලන්නේ නැහැ කියලා. ගමේ මිනිහා ගණන් ගන්න ඕක ගස් කිඩි කඩපු එක ඕක කවුද ගණන් ගන්නේ? ඔය අපි ඕක ගණන් නැහැ කියලා කවදාකවත් ගණන් ගන්නෑ. ඒ නිසා ඒ කලාව දැනගෙන තමයි දැනගන්න ඕනේ අපි මේ භාවනා කරන්නේ කාටවත් කියාපාන්නවක්. කාගව සැලකුවා ලබන්නේ නෙවෙයි. අපේ වැඩේ නිසා කාටවත් කරදරයක් නොවේවා කියලා ඒකට ගැළපෙන තාලට යනවා කියන එක ඇත්තටම මොකද්ද කියන්නේ මේ ඇසිය යුතු ප්‍රශ්නයක් තමයි. නමුත් මේකේ විද්‍යාවක් නෑ කලාවක් තියෙන. ආපහු ගිහිල්ලා ඒ පිරිසත් එක්ක නැවත මූ වෙලා ගැළතිලා ඉන්නකොට ඒගොල්ලන්ගේ නරක අපේ ගෑවෙන්නෙත් නැතුව අපේ තියෙන දේවල් පෙන්වන්නෙත් නැතුව ගත කරනවා කියන එකට එකම දේ නිහතමානීකම තියෙනවා. මමත් උතන තමයි හිටියේ. මට එතන මහාන් තත්ත්වකමක් ඇත්තේ නෑ. නමුත් දැන් එතන හිටියා කියලා මම ගිහිල්ලා ඒ කුණු ගා ගන්නත් බෑ. ඒ නිසා මේ සම්බන්ධතාවයේදී මේ පුදුම මේ సౌందర్యාත්මකව පුදුම කලාවකට වැඩ කරනවා. ඒක තමයි අද හුඟක් වෙලා තියෙන්නේ අර මේ කියා පාන්න යනවා. අපි භාවනා කරනවා අපි මෙහෙම ගුණවන්තයි අපි සිල්වන්තයි ඒක ටික පෙන්වන්න පටන් අරගත්තට පස්සේ අර රොකට් එක ඇතුළට එනකොට වගේ වැදිලා ගිනි ගන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒකෙදී මේ ඊ타මත්ම නිහතමානීව ධර්ම ගෞරවයෙන් තෝ කටයුතු කරනවා නම් ලේසි නෑ ඒක අනිවාර්යයෙන්ම යම් ප්‍රමාණයක් Taman මේ කොච්චර කෙරුවත් අර රොකට් එකේ පිට කට්ටි පිච්චෙනා වගේ තේරෙනවා මේ අපි කරපු පින්වල තියෙන ප්‍රධානම දේ කල්යාණ මිත්‍ර ආශ්‍රය නෙවෙයි පාප මිත්‍රයන්ගෙන් වෙන්වීම. පළවෙනිම දේ තමයි අසේවනාච බාලන. ඊට පස්සේ තමයි පණ්ඩිතානංච සේවනන් ලැබෙන්නේ. අසේවනාච බාලන දන්නේ නැතුව පණ්ඩිතානංච සේවනන් කරන්න බෑ. අසේවනාච බාලන කියලා කියන්නේ බල්ලොත් එක බුදියාගත්තොත් මැක්කොත් එක නැගිටින්න වෙනවා කියලා මතක තියාගන්න කියලා. බැලුත් එක පුතිලා මැක්කෝ නැතුව නැගිටින්න බෑ. උන් එක ඊටියොත් මැක්කොම තමයි. ඉතින් ඒක නිසා ඊතර නොකර බැරිකමට කරන මිස හැකිතාක් ඉක්මනට ඒක අයින් කරගන්නවා කියන එක ඒගොල්ලන්ගේ දෝෂයක් නෙවෙයි අපේ දෝෂයක්. එතකොට අපිට හම් වෙන ඉඩ තුන ලැබෙන්නේ කල්යාණ මිත්‍රෝ. ස්වාමීන් වහන්සේ යාවකාලික කාලය තුල සහ යාමකාලික කාලය තුල ගත හැකි පාන වර්ග වෙනස් වෙනස් වන්නේද නැතිද එමෙන්ම යාමකාලික කාලය තුළ තැඹිලි වතුර කැපලා නැතිද මේ කරුණාවෙන් පැහැදිලි කර දෙන්න තවද නොදැනුවත්කමේ යම් පානයක් යාමකාලික කාලය තුළ ගැනීම හේතුවෙන් විකාල භෝජනේ වැලකීමේ ශික්ෂාපදේ කැඩුවා වේද විකාල භෝජන ශික්ෂාපදේ විතරයි සචේතනික අචේතනික කොහොම කරත් කැඩෙනවා ඒක නිසා මේ මේක ලයිස්තු ගත කරනකොට එක එක නිකායවල එක එක ගුරුකුල වල විවිධ විවිධ මත තියෙනවා ඒක නිසා හොඳම දේ තමයි ඒක පිළිබඳව පූර්ණ ਸਰබහුම ඔක්කොම දැනගන්න වෙලාවක් එන්නේ අපට. ඒක හරීම වෙනස් වෙනවා මොකද එක එක මේ ගුරුකුල අනුව වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා ඒ තමන් වැඩ කරන තැන හැටියට කරන එකයි තියෙන්නේ. යාවකාලික යාමකාලික කියන එකේ අදහස් කරන්නේ උදේ අරුණේ ඉඳලා මධ්‍යහ්නයේ දක්වා ආහාර සඳහා කාලේ මධ්‍යන ඉතල පහුවෙන්ද අරුණ දක්වා අපි ওই ගිලම්පස කියන එකට අෂ්ටපාන පාවිච්චි කරනවා. ඒ කාලය තුල මේ ලංකාව වගේ රටවල් වල තැඹිලි වතුර, කිරි, ඒ වගේ දේවල් පාවිච්චි කරන්නේ. ඒවා ආහාර ගන්න වැටෙන නිසා අනික ඒවා මේ සාමාන්‍ය සම්මතය කුලේ කියනවනම් අෂ්ටපාන තමයි පාවිච්චි කරන්න බෑ. අෂ්ටපාන කියන්නේ මොනවද කියන එකත් pāli වචන තිබුණාට සිංහල අර්ථය වෙනස්. අම්බු ජම්බ චෝච මොංච මුද්ධික තාරුසික ඔබ නමක් දෙනවා ඒවට සිංහල නම් වශයෙන් ගන්නකොට එක එක නම් එක එක නම් කියනවා ඒ නිසා මේක මේ අලන අමාරුයි පුළුවන් තරම් කරන්න තියෙන්නේ මේ සැක හිතෙනවනම් නොකර නිකන් ඉන්න එක තමයි එහෙම නැතුව මේ කණ්ඩක සූත්‍රයේ තමයි යටපාඩම් කරන්නේ ඒ නිසා මේ මේක මේ මේ මේ විදිහට ගිහියෝ ඇහුවට සංඝයා වහන්සේලා කවදාකවත් අහන්නේ නැහැ. හැකිත ආදුරට ඇඳාට කාලා බීලා රැටක රැට කෑවට අපත මොනවද පහු සිද්ධ වෙනවා කියලා ওই බණ කියලා ටිකක් කියලා නිකන් ඉන්නේ. අර ආමරු කෙනෙක් යනකොට මේ උපාසක මහත්තයෙක් කනවලු. ඊට පස්සේ කිව්වලු ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඉන්න ආත්ත තෙන්ටික කෑම කන්න කිව්වලු. ඊට පස්සේ කිව්වලු ගැලපෙන්නේ නැහනේ. ඒ හැම කොහෙද බත් කාලා කවුද අපායි ගියා කියලා පොතකල් ලියවිලා තියෙනවද කියලා ඇහුවා. ඒකට පාන ගැන කතාවක්ම නැහැ. ඕක කතා කරුවොත් එහෙම මේ මේ මේ කියන්නේ භික්ෂු සමාජයේ බෙල්ල ගලවලා යනවා. එනිසා මොකක්ද කියන්නේ මේ කතා නොකර ඉන්න කියන එක නෙමෙයි තියෙන්නේ. ඔය පිළිබඳ සෑහෙන විස්තරයක් ඇත්තට මෙයා මේ පොයේ දිනේ කියන පොතේ රේරුකාණ සාංශ විස්තර කරලා තියෙනවා. සාමාන්‍ය දල අදහසක්. හොඳට මතක තියාගන්න 100 100ක් ගන්න බෑ. මාර්ගඵල ලැබීමට නිර්මාංශ වීම අත්‍යවශ්‍යද පහදා දෙන. මේකත් කියන්න තියෙන අවශ්‍ය නෑ. මොකද සරුවච්චන් ආංශෙත් මස් මාංශ වළඳලා තියෙනවා. රහතන් වහන්සේලාත් වළඳලා තියෙනවා. ඉතින් ඒක මේ මෑත කාලෙදී එහෙම නැව පස්සේ එකතු කරපු ආරීමේ කියලා කතා පවත්ලා තියෙනවා. නමුත් විනය පිටකේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා සංඝයා වහන්සේලාමට මස් මාංශ පූජා කිරීම ප්‍රණීත භෝජනයකට වැටෙනවා. ඒකලා උසස් දානයකට වැටෙනවා කියලා. භික්ෂුවකට මච්චෝ මංසං කීරන් දදි මස් මාංශ කිරි දීකිරි පූජා කරනවා නම් ඒක භික්ෂුවකට උසස් දානයක් වෙනවා ප්‍රණීත දානයක් වෙනවා භික්ෂුවකට කියලා තියෙනවා කවදාකවත් ඉල්ලලා වළඳන්න එපා ගියන්න බරක් වෙනවායි කියලා. ඒ නිසා ඒව බුදුරජාණන්හි කියලා තියෙන්නේ යේසුස් වහන්සේ තමයි ලස්සනම ඕක කියලා තියෙන්නේ මේ Taman කෙලෙසෙන්නේ කටෙන් ඇතුළට යන <coughs> දේ නෙවෙයි කටෙන් පිට වෙන දේන් කියලා. නිසා වචන ගැන පරිස්සම් වෙන්නයි කියලා. වැඩියෙන්ම අකුසල් සිද්ධ වෙන්නේ කටෙන් පිට වෙන දේ. ඇතුළට වෙන දේ නෙවෙයි. ਸਰවඥයන් සඳහන් කළා තියෙනවා ආහාරයේ මනුෂයා පිරිසිදුවක් හෝ කෙලසීමක් වෙන්නේ නැහැ කියලා. පිරිසිදුවක් හෝ කෙලසීමක් වෙන ප්‍රතිපදාවෙන් විතරයි. මොන පිරිසිදු ආහාර ගත්තත් නිවන් දකින්නවා කියලා හෝ අපිරිසිදු ආහාර ගත්තයි කියලා නිමෙන් වළකිනවා කියන එකක් නෙවෙයි. තමන්ගේ ප්‍රතිපදාවෙන් ඒ දක්වන ආකල්ප මතින් තමයි වෙනස් වෙන්නේ. විපස්සනා භාවනාවට පේසුම් වශයෙන් සමත භාවනාව උපකාරී වේද සමතේදී ධ්‍යාන 1 2 3 4 ලෙස අපි නඳුදුවාට ඒ தත්වයන්ට පත්වීමෙන් පසුවද අපේ විදර්ශනට යොමුවන්නේ අප නඳනවත්වම උභාංශේ කියා දෙන මග යන විට ධ්‍යාන අවස්ථා පසුවෙමින්ද යන්නේ මෙතන මේ ධ්‍යාන මේ මේ විදිහට මේක විස්තර කරත හැකි පැහැදිලි කර ගන්නවා නම් සමතය තියෙනවා විපස්සනා සමාධිය කියන එක තියෙනවා සමත සමාධි විපස්සනා සමාධි කියලා. ඉතින් මේ දෙකෙන් කොයි එකෙන් හෝ සමාධිය අවශ්‍යයි. සමත සමාධිය යන ගමන මේ වගේ ස්ට්‍රැටිෆයි කරලා තියෙනවා. මේක පළවෙනි ධානය ආදි වශයෙන් නම් කරලා වර්ග කරලා තියෙනවා. විපස්සනා සමාධිය එහෙම කන්නේ විවසන සමාධියේ පරිණාමයක් තියෙනවා විපරිණාමයක් තියෙනවා නමුත් මේ පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන තුන්වෙනි ධ්‍යාන හතර ධ්‍යාන වශයෙන් නැහැ. නමුත් ඒකගේ සමාන්තර ගතියක් තියෙනවා. ඒක නිසා ඊට යට තියෙන සමාධියට උපකාර වෙන ඊට යට තියෙන සතිය වඩනවනම් එයා ඕන විදියට ඒ සමත වශයෙන් හෝ විපස්සනා වශයෙන් අවශ්‍ය සමාධිය වඩ아가න යනවා ඒක නිසා සමත යානික ක්‍රමෙමුත් විපස්සනා යානික ක්‍රමෙමුත් දෙකෙම මේ භාවනා වැඩෙන්න පුළුවන් අවශ්‍ය වෙලා තියෙන ඉදිරියටපත් වෙන දේ නිර්වුල්ව Tamanට දැක ගන්න තරම් හිතේ එකලසක් තියෙනවනම් ඒක අදහගෙන අනේකයි කරන්න ඕන. කරු ස්වාමීන් වහන්සේ චරිතවලට ගැළපෙන භාවනා ක්‍රමය Taman විසින්ම තෝරා ගන්න කියලාද? ඇත්තටම එහෙම ඒ විසුද්ධි මාර්ගය වගේ පෙන්වන්න ගියාට ස්ථිර ආශාරවම නියත වශයෙන් නොසලින චරිත නැහැ. ඉවත් සමාජලාට කාලෙන් කාලට වෙනස් වෙනවා. කෙසේ නමුත් චරිතය හඳුනා ගැනීම සඳහා ලේසිම ක්‍රමය තමයි ආනාපාන සති භාවනා කරනකොට ආනාපාන සති භාවනා කැඩෙන්නේ මොකෙන්ද කියලා බලන එක. නිතරම හිත කැඩෙන්නේ භාවනා යනකොට ශබ්ද නිසාද වේදනා නිසාද හිතවිලි නිසාද ආදී වශයෙන් කියනකොට හිතවිලි බහුලව කැඩෙනවන තොඩ විතක්ක චරිත කියලා කියනවා නිකන් කල්පනා වැඩි කරනවා. එතකොට කියනවා වේදනා කායික දුක් වේදනා වැඩි වෙනවනම් ද්වේෂ චරිත නිසා වෙනවා. ශබ්ද නිසා වැටෙනවනම් ඒ ද්වේෂ චරිත වෙනවා. එතනින් ගියාම නිතරම දේවල් පිළිබඳ ආශාව නිසා ආනපනසති කරගන්න බැන්නම් රාග චරිත කියනවා. ඒ නිසා ආනපනෙ නෙවෙයි චරිතය අහුවෙන්නේ. ආනපනෙ කරගෙන යනකොට ඉදිරිපත් වෙන බාධාවෙන්. ඒ නිසා බාධාවල් පිළිබඳ හොඳ සැලකිල්ලෙන් ගත කරන්න ඕනේ. බාධාවල් අකමකා දාන එක නෙවෙයි. මොකද්ද බාධාව කියලා. එතකොට මම කියන්නේ කවුද කියන එක ඒ ඉදිරිපත් වෙන බාධා අනුව තමයි තේරෙන්නේ. ඉස්සල්ලාම පළවෙනි වතාවට. ඊට පස්සේ ඒ බාධාවල් ජය අරගෙන ආනාපානේ සංසිඳවලා හොඳට මේ කාය සංස්කාර සංසිඳුවට පස්සේ චිත්ත සංස්කාර මත වෙනකොට ඊටත් යට මට්ටමේ තියෙන ඒ සංඥා වශයෙන් වේදනා වශයෙන් සංඥා වශයෙන් සංස්කාර වශයෙන් තවදුරටත් මේ චරිත ලක්ෂණ පේන්න ඉඳී තියෙනවා. නමුත් ස්ථිරසාර අදහසක් ගන්න එපා. අහවලාට මේ චරිතම එක වෙනස් වෙන්නේ නැහැ කියලා එහෙම එකක් නෑ ඒක වෙනස් වෙන්න ඉඩ තියෙනවා කෙසේ නමුත් මේකෙන් ගන්න තියෙන අදහස ආනාපාන සතිය භාවනා කරනකොට එන බාධාවෙන් ලොකු පණිවිඩයක් තියෙනවා ලොකු මේ රෝග නිర్ణයක් කරන්න පුළුවන් මම කවුද කියලා දැනගන්න පුළුවන් ඒ නිසා ඒක හරියට නිර්වුල්ව කමඨහං සුද්ධ කරනකොට කියන්න පුළුවන් නම් එනතන් Tamanට සද්ද ඇහුනට වේදනාව වුණාට හිත නරක් වුණාට ඒක මම මාගේ කියාගන්න තු එක මේ ප්‍රතික්‍රියාවකින්තරව බලන්න පුළුවන් නම් බල්ලා කාටට කියන තරමට වාර්තා කරන මට්ටමට ඒක වටිනාකම තේරුම් ගත්තොත් හරි ලේසි චර්චය අල්ලගන්න. සමත භාවනාවෙන් කෙලස්තාවකාලික යටපත් කිරීමයි. එසේනම් සමතේ විදර්ශනාට පෙරලා ගැනීම කරන්නේ කෙසේදයි පාදා දෙන්නේ. එසේම ආනාපාන සති භාවනාව අවබෝධ කර ගැනීමට එසේ නැත්නම් හසු කර ගැනීමට අපහසු නම් Tamanට පහසුවෙන් ග්‍රහණය කර හැකි භාවනා ක්‍රමයක් සක්මන් සමග කළාට වරදක් නැති උදාහරණ වශයෙන් සක්මණේ කනුව කායගත සති භාවනාව වැඩි වීම. ඉතින් මේකෙදි මම කියනවා මූලිකව මම කියපු වචනේ මම නැවත සිහිපත් කරනවා මේ සතිය ඉස්සර කරගෙන යනවනම් මේ සමතේද විදර්ශනාවද මොනම ප්‍රශ්නයක් නැත්තේ. ඒක නිසා සමතියෙන් කියලා කොයිලාටද විපස්සනාවට හරවන්නේ කියන එක වැදගත් නැති ප්‍රශ්නයක් කියලා මම කියන්නේ යෝගාවචර කරදරයක් නැතුව කරන්න නම් හැම වෙලාවෙම සතිපට්ඨානෙ වඩන්න. එතකොට ওই ප්‍රශ්නේ ඉබේම සතිය කරලා දෙනවා. අනිත් එක තමයි ඒ කියන්නේ ආනාපාන සති භාවන අවබෝධ කර ගැනීම නැත්නම් හසු කර ගැනීම අපහසු නම් ඇත්තටම කිසිම වෙලාවක මේ භාවනා වැඩමුළුවක මම පරිසංගන ආනාපාන සතිය අල්ලන්න යන්න එපා. අල්ලන්න ගියොත් අමාරු වෙනවා. මතු වෙනවනම් ගන්න නැත්නම් ඊකවට මතු වෙනෙක් ගන්න. එහෙම නැත්නම් මේ ආනාපාන සතිය අඹාගෙන යන්න එපා. ආනාපානසතිය අල්ලගන්න යන්න වෙන හොඳට වාඩි වෙලා සමබර කරගෙන ඒ වගේම ලිහිච්ඡ ස්වරූපේ මොකද්ද එන්නේ කියලා බලා ඉන්නවා මිසක් ආනාපානට යොමු කරවන්න ගියොත් අනිවාර්යයෙන්ම මේ ආරවුලක් ඇති වෙනවා. ඒ නිසා මේ කියන විදිහට හසු කර ගැනීමට උත්සාහ කළොත් නම් අහුවෙන්නේම නැහැ. ඒ නිසා වාඩි වෙලා නිකන් බලනින්න මම දැන් මෙතන කියලා ඒක මේන කායගත සති භාවනාව හොඳද කියලා. ඉතින් කායගත සති කියන්නේ මොකද්ද දන්නේ? සරුවචන් වහන්සේ කායගත සතිය යටතේ භාවනා 18ක් නම් කළා තියෙනවා. මෙතන මේ කායගත සතිය කියන්නේ ආනාපාන සතියත් කායගත සතිය තමයි. ඒ නිසා මේ කියන කායගත සතිය මොකද්ද දන්නේ? ඒ නිසා මේ ආනාපාන සතිය ඉරියව් භාවනාව සම්පජඤ්ඤය ධාතු මනස්කාරය අසුසනව සීවතිකේ තේරෙන බැටෙන කායගත සතිය. ඒ නිසා ඉඳගෙන මම දැන් මෙතන කිව්වත් ඒකත් කායගත සතිය තමයි. ඒ නිසා අඹාගෙන යන්න එපා. ඒ විනුවට මේ කොලේ කොතනක හරි ලියලා තියෙනවනම් මේ විවේකීව බලාගෙනකොට මොනවද පේන්නේ කියලා ඒකනම් උත්තර දෙන සුළු නිරීක්ෂණයක්. මේ ප්‍රශ්න වගේක් මේ තියෙන්නේ. නිකන් Taman වාඩි වෙලා ඉන්නකොට මොනවද පේන්නේ? මොනවද ඉස්සතු වෙන්නේ? ඒක දිගේ යන්න පුළුවන්. කොයි එක වුණා සාධාරණයි. ඒක මේ පොතේ මේ කොලේ ලියවිලා නැහැ. මොකද මේ ප්‍රශ්න දිහා බලලා තියෙන්නේ අර නුහුරු තාලෙට. ආනපන සතිය අල්ල ගන්න කරන උත්සාහයක් වශයෙන් ඒක එච්චර අනුමත කරන්න බෑ. මාර්ග ඵලයන්ට පත්වන්නේ පාරමිතා සම්පූර්ණ වීමෙන් පසුවද යන්න පහදා දෙන්න. ඉතින් ඇත්තට මාර්ග ඵලයන් සඳහා භාවනා කරන අයට නම් මේක වටිනවා. මේකේ තියෙන්නේ ඇත්ත ඇති හැටි අවබෝධ කිරීම විතරයි අපේ කරන්න හදන්නේ. කිසියම් මාර්ගඵල නැති ලැබුණා කියන නරකක් නෑ. නමුත් එහෙම මේ මොනවා කන්නේ අපිට දැනට යම් ප්‍රමාණයක් සම්පූර්ණද ඒ ප්‍රමාණයත් එක්ක ඒ තියෙන සාධක ටිකත් එක්ක සතිය වඩන්න. සතිය වඩන්න යනකොට ওই ප්‍රශ්න මේ Tamanටම තේරෙන්න පටන් අර ගන්නවා. ඒක නිසා මේ නන්දමාලිගේ හින්දුවක් තියෙනවා මේ පිපුණු මලේ රුව එමල දනීදෝ මලකිදුවේ උඹ හැඩරුව බලන් දෙපා මලට වැඩක් නැහැ මල ලස්සනද නැද්ද කියලා. ඒ නිසා මනුසකම හම්බ වෙනවයි කියලා කියන්නේ මේ වගේ තැනකට එනවයි කියලා කියන්නේ පුංචි පාරමිතාවක් කියලා හිතන්න යන්න එපා. ඔය පොඩ්ඩක් කන පොඩ්ඩක් ඇද වෙලා තිබුණාට ඈ පොඩ්ඩක් වපර වුණාට ඌව නෙවෙයි පාරමිතා කියන්නේ. බුද්ධෝත්පාද කාලය ලැබීමයි. මනුසාත්ම භාවය ලැබීමයි. ඒ ටික ඔක්කොමත් තියේදී තාමත් අරක නැහැ මේක නැහැ කියනවනම් කවදාකවත් හම්බ වෙන්නේ නැහැ මේ සක්කෝ කියන ගතිය හැකි සංඥාව ගන්න. ඒ නිසා හිතාගන්න පුළුවන් නම් හිතන්න මාර්ගඵල ලැබිලා තියෙන්නේ කියලා. ඕක හැංගිලා තියෙනවා ගන්න එක විතරයි තියෙන්නේ. manussත්ක කියලා කියන්නේ ඇත්තටම නිවනක්. අනිත් එක මාර්ගඵල පාරමිතා නැතුව අපිට මේ වගේ එක තැනක මේ පින්වත් පිරිසක් එක්ක ඉඳගෙන ඉන්න පුළුවන් වෙයි කියලා හිතනවා. නිකමට හිතනවාද? පොඩ්ඩක් ගිහිල්ලා කැන්සර් හොස්පිටල් එකට ගිහිල්ලා බලන්න. පොඩ්ඩක් බලන්න ඩිසේබල් මිනිස්සු ඉන්න තැනකට ගිහිල්ලා. පොඩ්ඩක් බලන්න බාර් එකක් ළඟකට ගිහිල්ලා. මොකක්ද මේ මිනිස්සු කරන විකාර කියලා. ඒ නිසා මේ මේ පොත්පත්වල තියෙන දේවල් අර ආයුධත් එක්ක වඩුව පොරබදනා වගේ දන්න කාරණා දුක පිනිස ගන්න එපා. මේ දන්න දැනුම මතුවෙන ප්‍රස්තාවල් හැම එකම අනා ගන්න. හැම එකම අවුල් කර ගන්නවා. මට හරි ජොලි ඔය ප්‍රශ්න කියවනකොට මම ඇඟ ඇතුලෙන් මේ ගොජ්ජ දානවා. කවදා මේවා තේරුම් ගන්නේ කියලා. කොහොම කෙරුවක්වත් ওই ප්‍රශ්නයක් ආවේ නැත්නම් ධර්ම සාකච්ඡාව නිකන් ලුණු මදි වගේ. එන්න ඕනේ. ඔක අනිත් එක මේ මේ මේ මේ මොනවාද පින් කරපුවාම ඥාතියින්දපත් වෙනවද කියන එක මේ මස්මාලු කාපුවාම නිවන් දකින්නවද කියන එක මේ කාන්තාවන්ට බුදුහාමුදුර සමතන දුන්නද කියන එක ඔයගේ හතරක් තියෙන චතුරාර්ය සත්‍ය වාගේ අනිවාර්යමයි. ඒක ආවේ නැත්තම් නිකන් ධර්ම සාකච්ඡාව නිකන් හරි නෑ වගේ. කොච්චර කිව්වත් කවුරු හරි එක්කෙනෙක් ওই ජැකෙක් ගන්නවා. දිගු වේලාවක් සක්මනේ සිට වාඩි වී සිට මුළු කය පවත්න පවත්නායයි අනුමාන කළ හැකි ප්‍රදේශයක කම්පන රාශියක් ඇති වේ. නැති වී යම් පෙරලියක් දැනීම ටික වේලාවක යනතුරා දැනට වේ. අවයව ඉන්ද්‍රියන් නොමැති බවක් ඒ අවස්ථාවේ දැනීමේ අවස්ථාව පැහැදිලි කර දෙනමින් ඉල්ලමි. මේක කියන දේ මම තේරුම් ගත්තා නම් මේක බොහොම වටිනා තැනක්. වාඩි වුණාට පස්සේ මේ මේ ටික මම මේෙන් එහා මම නෙවෙයි කියලා අපි ළඟ හැම වෙලාවෙම සීමාවක් තියෙනවනේ. අජත්ත බහිද්දා කියලා බුදුහාමුදුර සඳහන් කරනවා. ওই සීමාව කඩලා යනවා. ඒක හරියට මේ ගුරුලා හිටපු මීමැසියෝ ටිකක් විසිරලා ගියා. විසිරලා ගියාට පස්සේ තාමත් ඒ රජ මීමැසියට විශාල ප්‍රදේශයක මීමැසියෝ හැසිරෙනවා. හැබැයි වදේ මෙහෙමයි. මේ මේ මේ වදේ කියලා කියන්නේ මේ ඒ සීමාව කඩලා යනවා. ආන් මේ වගේ දෙයක් මෙතන සිද්ධ වෙන්නේ. ඒ වගේම මේ අද්භූතත්වයේ මාතර ඥානানন্দ සාංශිකේ කතාවේදී විස්තර කරන්න උත්සාහ කරා අපේ මේ කාලය සහ දේශය කියන මාන දෙකේදී හැම වෙලාවෙම දේශය නාපවකත්න අවකාශය මේ ටික මම මේ ටික මම නෙවෙයි කියලා ඒ සීමාව තමයි අපි මේ පුදුමාකාර විදියට ඔය මේ දේශ සීමා අරගල වගේ පවත්වාගෙන යන්න හදන්නේ. නමුත් මේක ස්ථිර නැහැ. වරින් වර වෙනස් වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි වාඩි වෙලා යම් වෙලාවක මම දැන් මෙතන කියලා සීමාවට ගත්තොත් අපි ලෝකයේ අමතක කරන්න තු මේකට හිතේ ඉන්නේ නැහෙනේ. දෙකක එකවර හිත පවත්තන්න බෑනේ. ඊට පස්සේ මෙහෙම අරගෙන බලාගෙනකොට අපි හිතමු මේ හැමෝටම නෙවෙයි හුස්ම පේන්න ගත්තයි කියලා. හුස්ම පේන්න පටන් අරගත්ත පස්සේ Tamanට වැටෙනවනේ මේ හුස්ම ටික වැඩ කරන උඩුකයයි කියලා උඩුකයට හිත අරගත්තට පස්සේ අපි අටිකයත් මම නෙවෙයි කරගන්නේ. එතකොට ඔන්න මම කියන එක ඉස්සල මේ හැම සීමා කරගත්ත පාතලයෙන් කෙස්වලින් අට ප්‍රදේශයේ මම කියලා ඉන්නවා. ටික වේලා කියලා හුස්මට හිත යොමු කරලා පය යට අමතක කරනද ආධ්‍යාත්මෙ මෙච්චරයි දැන් යටිකයත් බාහිය වෙනවා. බාහිර වෙනවා. ඊට පස්සේ උඩුකය තියනලා හැපෙන තැන විතරක් අල්ලන එතන විතරක් ගන්නකොට ඒක විතරක් ආධ්‍යාත්මික වෙනවා උඩුකයත් බාහිර වෙලා යනවා. එතකොට වෙන්නේ අර ඒකාග්‍ර වෙන්න වෙන්න අභ්‍යන්තර බාහිර සීමාවල් එnde එnde එnde එnde ලඟ වෙනවා. ඉතින් එතකොට මේ යටිකය එහෙම මම නෙවෙයි මගේ නෙවෙයි යුව නිකන් ඔය පැවැත්තිනවා. ඒකට හිත මේ සීමාවල් ස්ථිරවම මේකමයි කියලා නැහැ. එහෙම වෙනස් වෙනවා. ඒක තමයි මේ ගියාට පස්සේ මේ මැසි පොදිය හැමතැනම විශ්ෙන්න ගත්තා වගේ තමයි තේරෙන පටන් ගන්න ශක්ති වගේක් දුවනවා යහට මේ. ඒ ශක්ති මගේ පිටයි කියලා නැහැ. ඒක ඔය රාහුල පුංචි හාමුදුරන බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා අජ්ජත් පටවි ධාතු බාහිය පටවි දාසු පටවි ධාතු රේවේසා. රාහුල මේ ඇතුළත තියෙනවනම් තද ගතියක් අපි මේ ඇතුළත කියන මේ සීමා මම කියන එක ඇතුලේ බාහිර තියෙනවනම් තද ගතියක් ওই දෙකම පටවි ධාතු තමයි. මේක එළිය මේක ඇතුලේ කියලා පටවි ධාතු අඳුරන්නේ නැහැ. ඒක මෙතන ඉන්නේ මේ අහවලා ගෑඟ ඇතුලේ මම ඉන්නේ එළියද කියලා පටවි ධාතුට හැඟීමක් නැහැ. අපි තමයි සීමා කරන්නේ ඒ පට විධාතු මම නෙවෙයි මේ පට දාතු මම තමයි කියලා සීමාව දාගෙන ඉන්නේ ඒ ඒ ඒ පුද්ගලයාගේ මානසික தත්ත්වය. වායෝ ධාතුව ඒ ඉති ලොකු සංසින්න කාලේ කියනවා හතර මහා ධාතුන් මෙච්චර ලස්සනට මේකේ සීමාවක් නැති බව මුර්රගගා කියද්දි අපි මේ කොටසක් අල්ලලා මේක මම කියනවා. ඒක ලියලා ඒකට තුවාල වෙනකොට අඬනවා. එළියකට තුවාල වුණාට ගාලල්ලා. ඒ වටුනා ප්‍රශ්නයක් නෑ. මේක තමයි ප්‍රශ්නේ. ඉතින් මේක ලොකුවෙන් අල්ලගෙන හිටියොත් ලොකු ප්‍රදේශයකට අඬනවා. පුංචි ප්‍රදේශයට අල්ලගත්තොත් ඔය විසාකාවගේ මේ මිනි බීරියක් මැරිච්ච වෙලාවේ ඒ සෝවාන් වෙලා දරුව 20ක් ඒක මිනි බීරියක් මැරිලා ඉතින් බුදුහාමුදුරු ගාඩ ගිහලා මූණ අට්ට කරගෙන අඬාගෙන ඉන්නවා නේ ස්වාමීන් වහන්සේ මට හිටපු හොඳම උරතල් මිනි බීරි නැති උනායි කියලා. ඉතින් බුදුන්සේ මොනක්ක් කියන්නේ නැතුව කියනවා මේ දරුවෝ වදලා ඉවරයක් වෙච්ච නැති අම්මන්ඩ කෙනෙක් ඔය විසකව කියන 20ක් වදලා 20න් දැන් මුණුබුරංගෙත් එක්ක හොඳ කිරියම්මා කෙනෙක් බුදුරජාණන් අහනවා උඹ කැමති නැද්ද මේ මුළු සවැත්තුවරම ඉන්න ඔක්කොම මිනිස්සු උඹේ දරුවෝ වෙනවාට කියලා අනේ ස්වාමීන් වහන්සේ ඒකත් මට මදි කියනවා මුළු සවැත්නුවර කටකෝටියක් හිටියලු සෙනඟ ලංකාවගේ අට හතර ගුණයක් ඉඳලා තියෙනවා ඒ කාලේ. ඒ සංග්‍රහ ග්‍රන්ථවල කියන්නේ. ඒත් මදි. එතකොට කියලා තියෙනවා උඹට ওই ඔක්කොම දරුවෝ නම් දවසට කී දෙනෙක් මැරෙනවද කියලා අහලා තියෙනවා. සවද්දුර කී දෙනෙක් බණපොට ওই ගානට අඬන්න වෙනවනේ. ඔය පුංචි පවුල විචාක පවුල ලොකු යක් තමයි. ඒකේ කවුරු මැරුණත් මෙයාට හරිම ලෙන්ගතුකමක් තියෙනවා. ඉතින් අඬනවා. ඒතකොට මුළු සවැත් නුවරම මගේ ගියාගත්තොත් කොච්චර අඬලා ඉවර වෙන්න වෙනවද කියලා. ඉතින් ඒ නිසා අපි අපේ මම කියාගන්න ප්‍රදේශේ ලොකු වෙන්න ලොකු වෙන්න ඒකට වෙන මොන මැස්සෙක් ඇහුවත් කිඹිසක් ගියත් කුරුලාවක් ආවත් මල විකාරයයි. ඔබ පුළුවන් තරම් පටු කරගත්තාම ඩිෆෙන්ස් සිස්ටම් එකත් අඩුයි මේන්ටනන්ස් කොස්ට් එකත් අඩුයි යන්න පුළුවන්. නෝ කරන්න දෙන්නේ නැහැ. කරන්න දෙන්නේ නැහැ කියලා කියන්නේ අපේ හිත එතකොට දේශීය මාර්ගල පවත්තා. ඉතින් ඒ නිසා අපි අර භාවනා කරන කරන්නේ පටු කරලා පටු කරලා පටු කරලා පටු කරලා අන්තිම නැට්ටට ගේනවා. හොර හොඳ ලස්සන කතාවක් තිබ්බා. මේ මැක් ගොඩාක් වහලා බල්ලෙකුට ඉන්න බැරුව කියන්නේ. හැම තැනම මැස්ස කනවලු බේරෙන්න බෑ. පස්සේ මෝ කරපු දේ මේ වතුරට බහැලා පොඩ්ඩක් අඟලක් විතර වතුර තියෙන බලපුවම මැස්ස ටික වතුර ටිකෙන් ගොඩ වෙලා උඩට ආවලු. වතුර යට ටික වෙලා ගිය පස්සේ අඟල් දෙකක් බැස්සලු. තුනක් බහන බහින්න බහින්න බහින්න මැස්ස උඩ. ඊට පස්සේ ඌ කරපු දේ ගඟේ යන කෝටු කැල්ලක් අල්ලන අඩියට යනකම්ම ගිහලා ඔළුව උසන්න ඔක්කොම කෝටු කැල්ලට ගුරුනාට පස්සේ කෝටු කැල්ල බිම දැම්මලු. ටිකෙන් ටික වතුරට යන ගමන් ඔක්කොම මැස්ස ටික හොම්බට එන්න ඇරලා හොම්බෙන් කෝටු කෑල්ලක් අල්ලන කෝටු කාට කරනවා පස්සේ අයින් තමයි. ආනබන සතියෙත් කරන්නේ ඔච්චර තමයි. මුළු කයම අරගෙන උඩුකයට අරගෙන උඩුකයෙන් හරියට අරගෙන ඒකත් ගෙවලා දාන්න. මම බැලුවා අපේ බල්ලෝ ඇති කරන වෙලාවේ මම පැයක් විතර තියාගෙන වතුරේ බෝරු. මැස්සෝ යන්නේ නැහැ. ඔය මැක්කෝ යන්නේ ඌ වතුරෙත් ඉන්නේ. ඒක නිකන් උපමා කතාවක් විතරයි. අපේ ගෙදර බල්ලෝ දෙන්නෙක් ඉන්නව හැමදම නාන්න යනකොට මයිත් එක්ක යනවා. උන් දෙන්නට මේක දන් වෙලා දාන්නේ මම. එකෙක් යනකොට අනිත් එකත් ඇදගෙන යනවා. ඉතින් අර කෝපි කාලෙන් යනකොට දෙන්න දෙපැත්තෙන් කිව්වොත් කොටු වෙනවා. මං ගිහිල්ලා දවසක් ඕක දැනෙන්න ටිකක් වෙලා අල්ලගෙන තියාගෙන හිටියා. පැයක් විතර වගේ මේ හැටි හරියට මැක්කෝ ඉන්නවා. යයිද කියලා. ඒක අර උපමාට කිව්වට බය වෙන්න එපා. මෙහෙම මැස්ස. ඒ මැක්කෝ ඉච්චර මේ මොඩියෝ නෙවෙයි. එනිසා මේ කියන කතාව වෙනම් ඒ කම්පන චංචල රාශිය මේ හරියට තේරුම් ගත්තොත් මේ කම්පන චංචල රාශියේ සීමාවක් නැති නිසා මේකේ මරණයක් නැහැ. මේකේ උප්පත්තියක් නැහැ. මේකේ මගේ නැහැ. මේකේ පිට නැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කර තිනවා ඒ මේ ධාතු ස්වභාවයට ගියාට පස්සේ අජාතං අභූතං අකතං අසංකතං කියලා. ඒ කියන නලියන ස්වභාවය මේක කියලා තියෙන්නේ කම්පන රාශියක් කියලා. නැත්නම් ඇති වී නැති වී යම් පෙරලියක් දැනීමක් කියලා. මෙන්න මේ ස්වභාවයට හොඳට හිත දාගෙන හිටියොත් ඒක හට ගන්නා සුළු ගතියක් ඒක නෑ. හැමදාම නිකන් මේ ග්ලෙයාර් එකක් වගේ නිකන් පිළිගුවක් වගේ අජාතං අභූතං ඒක මේ කැපිපේන තැනක් නෑ. හැමතැනම තිබුණට මනසට ගෝචර වෙනවා මිසක් එහෙම නලියන ගතියක් පෙන්වන්නේ නැහැ. අභූතං අකතං කවුරුත් විසින් කරන ලද්දකුත් නෙවෙයි. අජාතං අභූතං අකතං අසංකතං ක්‍රාශයක් එකතු කරලා හදපු දෙයක්වත් නෙවෙයි. පුරුද්දලා හදපු දෙයක්වත් නෙවෙයි. මේක තමයි මේ ධාතුන්ගේ මූල ස්වභාවය මේකෙන් තමයි නාම රූප හටගන්නේ මේකෙන් තමයි සලආයතන හටගන්නේ. ඒක අඩු කරන අඩු කරන යට ගියාට පස්සේ සියල්ල ඇති කරන්න පුළුවන් මූල ශක්තියක් මේ පෙන්වන්න හදන්නේ. ඉතින් එතෙන්ට යනකොට අපි බය වෙන්නේ මේ අවයව ඉන්ද්‍රියන් නොමැති බව. ඒ කියන්නේ අපි අර සීමාව කඩලා ගිහිල්ලා. මම ඔය අර මේ නිල්ලඹ තිබුණ කාලේ පොතක් තිබුණා no boundaries කියලා. ඒක ලියලා තිබුණේ කෙන් විල්බ කියන මනුස්සයා දැන්ද හරි ප්‍රසිද්ධයි. හැබැයි මේ ඉන්ටෙලෙක්චුවල් යන්නේ ඒකේ ලස්සනට පෙන්ලා දීලා තියෙනවා මේ බවුන්ඩරි එක දාගැනීම නිසා අපි කොච්චරක් නඩත්තුවක් වගකීමක් බාර අරගෙන වෙහෙසෙනවද කියලා. මේකයි මම මේක මම නෙවෙයි කියපු ගමන් ඒ අල්ලාගත්ත දේ ඉතින් මම නඩත්තු කරන්න එපයි. ඒක නාවන්න ඕනේ, කවන්න ඕනේ, පොවන්න ඕනේ. දැන් පොඩි බබෙකුට බවුන්ඩරිය තේරිලා නැහැ තාම. එයා හිතන්නේ අම්මා අම්මයි මමයි එක එකයි කියලා. එයාට ගොඩාක් කල් යනවලු අවුරුදු 6 දී වගේ තමයි ඒ අම්මා වෙන කෙනෙක් කියලා තේරුම් ගන්න. එතකන් එයා මේ අත මෙහෙම ලඟ වෙනකොට මේ පිටේ එකක්ද තමන්ගේ එකක්ද එයාට තේරෙන්නේ නැහැ. ඒ කාලේ නඩත්තු ප්‍රශ්න නැහැ. ටෙන්ෂන් නැහැ. කැන්සර් නැහැ. මොන ප්‍රශ්නක්වත් නැහැ. මොකද සාම මේ එන්ටිටි එක රෙකග්නයිස් කරලා නැහැ. ඒක නිසා භාවනාදී යන්නේ එතෙන් අපි ආපහු එමීට ගෙනියනවා මේ ගොරෝසු තැන ඉඳලා එමීට එමීට ගෙනියලා චයිල්ඩ් සයිකොලොජි සයිකොලොජි එකක් ඇතිලා පෙන්නනවා ඔබට ඕන නම් ඇත්ත කරපු ගමන් මේක එන්න පුළුවන් ඇත්ත දෙක වල සමාධිගත වෙච්ච ගමන් මේ ශක්තිය තුළ දීවිලා යන්න පුළුවන් මේකට කියන්නේ ඕෂනික් ෆීලිං කියලා සිංහලෙන් කියන්නේ සිලිලාරය කියලා නිකන් හිත සිලිලාරයකට වැටලා තියෙනවා ඒක මම යන්නේ ඉස්සලත් තිබිච්ච දෙයක්. මම ආවයි කියලා නතර වෙන්නෙත් නැහැ. සමාධිය දිච්චාම ඒකට ප්ලග් වෙනවා. සමාධිය නැත්තම් නැහැ. ඉතින් අපි කරන්න හදන්න පුළුවන් තරම් ඒ වගේ නඩත්තුවෙන් තොර తত্ত্বය ඒ මොනවද කියන්නේ? අනිරාමිෂ தત્ත්වයේ පුළුවන් තරම් තියෙන්න. තියෙන අනුවට හිත පුළුවන් තරම් අර හීලින් ප්‍රොසෙස් එකට වැටෙනවා. එහෙම නැත්නම් මේ සුවසේවාවකට වැටෙනවා. ඉතින් එහෙම හොඳට වැඩි වේලාවක් හිටියොත් ඒකෙන් එළියට ආවත් පැය ගාණක් විතර යනකම් අර විවේක ගතිය දැනෙන්න පටන් ගන්නවා. ඉතින් මේ අවස්ථාව පැහැදිලි කරන්න නෙමෙයි කරන්න තියෙන්නේ මේක කාගෙත් මානව අයිතිවාසිකමක් මේකටපත් වෙන්න අමාරුයි මොකද හේතුව අපි තරම් මේ ඉන්ද්‍රියබද්ධ වෙලා රූප බලමින් වන වෙලා ඉන්න නිසා මේකට ගියානම් කරන්න තියෙන්නේ නැවත නැවතත් ක්‍රමසහ විදි හදන්න ඕනේ ඉක්මනට මේකට යන්නත් ගිහිලා බොහෝ වෙලා මේකේ ඉඳලා මේක තමයි මගේ හැබෑ නිවහන කියලා තේරුම් ගන්න වෙනවා සෙකන්ඩ් නේචර් එක වෙනකම්ම භාවනා කරන්න කියනවා මේ එළියට ආපුවාම තියෙන්නේ අනාගන අවුල් කරගෙන කෙලසිලා මේ අයිට වැඩිය නික්ලේශී තත්ත්වයක් කියලා ඒකේ බොහෝ වෙලා ඉඳ මම දැකලා තියෙන්නේ මේ සක්මණෙන් තමයි ඇත්තට මේක මේ ශක්තිය ශක්තිමත් සජීවී ගතිය මේ කිට්ටු කරලා දෙන්නේ හොඳට සක්මන් කරලා වාඩි වුණාට පස්සේ හරි ලේසි ඒකට ටක් ගාලා කණෙක් වෙන්න. එහෙම නැතුව සමාධියට ගියාම ලෙඩ සමාධියක් තියෙනවා. මෙච්චර ඒක සජීවී නෑ. ඉතින් මේක නිසා මේ හොඳයි කියන්න පුළුවන්. භාවනාදී අඳුනගත්තොත් ඒක හොඳයි කියන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ මේ මොහොත ගැන අවධානය අවධානයගෙන සිටීම නිසා ඒ අවස්ථාවේ අකුසල් සිද්ධ පහළ වීම නැතිවන විට සසර ගමන අඩු කළ හැකිද? මේකට කෙලින්ම කියනවා අටුවාචාරින් වහන්සලා මේ මොහොතේ ඉන්න හැම මොහොතක්ම සසර ගමන කතාව නෑ නිවනමයි කියලා. ඒ කියන්නේ තදංග නිබ්බුතිය කියලා ඒ ඒ චිත්තක්ෂණේ නිවනක් තියෙනවා. මේක නිසා අපිට ඒක අඳුනලා දුන්නට පස්සේ ඒ මනුස්සයාට කියන තුනේ උඹේ සියලු සබ්බසරීමේ වේදම් කළා හරි කමන්නේ හැම අදිස්ථානයක්ම දාලා හැම ශක්තියක්ම දාලා එතන හිත පවත්තන්න ඕක තමයි නිවන කියන්නේ. උන් එහාට වෙන මොකක්වත් නැහැ. ඒ කියන්නේ මේක අත්පන අපිට අත්දැකිය හැක්කක්. නැමෙති තදංග නිබුතිය තා චිත්තක්ෂණේ චිත්තක්ෂේ වෙනස් වෙනවා. මේක එක දිගට පවත්තගෙන යන්න පුළුවන් ගතිය තමයි අපි සමාධිය කියන්නේ, ප්‍රඥාව කියන්නේ, යෝග ජීවිතය කියලා කියන්නේ ප්‍රතිපදාව කියන්නේ. ඒ නිසා මේකට කියන්නේ තදංග නිබුති කියලා. තදංග වශයෙන් ඒ චිත්තක්ෂණේ හිත නිවිලා. වර්තමානය අනාගතය එලෙස සකසාගත හැකි වන්නේද වර්තමානය කියලා කියන්නේ ප්‍රකෘතියක් අනාගතය කියලා කියන්නේ වර්තමානයේ අනාගතය පිළිබඳවත් කල්පනා කරන්න පුළුවන් වර්තමානයේ පමණයි වර්තමානයේ නැතුව අතීතයක් අනාගතයකට යන්න බෑ වර්තමානයේ විතර අධ්‍යක්ෂ ප්‍රත්‍යක්ෂයේ වර්තමානයේ හා අනාගතයේ ලෙස සකසාගත හැකි වන මේවා හිතන්නේ වර්තමානයේ නෙමෙයි මෙතෙන් උනේ අතීතයේ සහ අනාගතයේ කියලා මේ ප්‍රශ්නේ වර්ණගෙන්න ඕනේ කියලා මං හිතන්නේ අතීත සංස්කාර පිරිසුදු කරගන්න හැකි කෙලෙසද අතීත සංස්කාර පිරිසුදු අපිරිසුදු වෙන්නේ මේ වගේ වර්තමාන මොහොතකට ඇවිල්ලා අතීතය ගැන කල්පනා කරන්න ගියොත් පශ්චාත්තාප වෙනවා පුළුවන් නම් වර්තමානට ඇවිල්ලා මේකත් මේ අල්ලගත්ත වර්තමානයත් මම කියාගන්න නැතුව ඒක පිළිබඳව මොකක්ද ඒකට කියන්න තියෙන්නේ. මධ්‍යම ප්‍රතිපදා වශයෙන් අහුවෙච්ච දෙයිවත් ඇලෙන්නේ නැතුව කියන එකයි කියන්න තියෙන්නේ. ඒක හරි අමාරුයි මේ තර්කයට පෙන්නන දවසක් සරුවචන් වහන්සේ පින්නපාත වඩනකොට මිනිස්සෙක් මේ උණගස් හතක් එක උඩ එක බැඳලා හරියට උඩ මේ බඩ තියලා බැලන්ස් කරගෙන ඉතින් මිනිස්සු ඔක්කොම ඒ මනුස්සයා බොහොම උනන්දුව බලන්දී ඒ මනුස්සයා එතන ඉඳගෙන ਸਰුවචනංශයට වන්දනා කරනවා. ඒකට ඔක්කොම බලනවා ਸਰුවචනංශය දිහා මොකද මේ මනුස්සයා දන්න නිසා. එතකොට මේ බුදුරජාණන්සේ කියනවා උඹේ පෙර ශරීරේ ඉස්සරහා පැත්ත මිදිලා තියෙන්නේ. පස්ස පැත්ත මිදිලා තියෙන්නේ පුළුවන් නම් මැදත් මුදෝපන් කියලා. ඒක උඩින් ඉඳද්දි මිනිහ රහත් වෙනවා. මෙහෙම ඉඳද්දි මිනිහ රහත් වෙනවා. මුංච පච්චතෝ මුංච පුරේ මුංච පච්චතෝ මච්චේ නප්පලීත්‍ති මොකද්ද කියලා හොඳ ගාතාවක් කියනවා හරියට බැලන්ස් කරගෙන ඉන්න වෙලාවේදී මුලක් දැනට මිදිලා තියෙන්නේ අගත් මිදිලා තියෙන පුළුවන් නම් මැදත් මුදපන් කියන. ඉතින් ඒක ඒකේ පේන නිකන් තර්කයට කොහොමඩක්වත් අල්ලන්න බැරි එකක්. නමුත් තර්කේ වුණත් අල්ලන්න පුළුවන්. අල්ලන්න පුළුවන් කියලා කියන්නේ පෝල් වෝල්ට් එක කරනකොට මේ රිටිපැනීම කරනකොට අපි පෝල් එක අල්ලගෙන තමයි උඩට විහිදෙන්නේ. උඩට ගිහිල්ලි වෙලා ජයග්‍රහණය කරන්නම් පෝල් එක විසි කරන්න ඕන. පෝල් එක විසි කරුවේ නැත්නම් ජම්ප් එක සාර්ථක වෙන්නේ ඒක තමයි ඒක තමයි මාර්ග ඥානය කියලා කියන්නේ. පෝල් එකට ට්‍රස්ට් එක දීලා උඩටම පිම්ම පැනලා අරගෙන උඩම උච්චම අවස්ථාවේදී පෝල් එක ජෙටිසනින් ඉෆෙක්ට් එක ගන්නවා. පෝල් එක විසිකිරීමෙන් ගැම්මක් උඩට ගන්නවා. මෙතෙක් උඩට යන්න උදව් කරනව පොල්ල විසිකරන එක. ඉතින් ඒක මේ ඒ පිටවැණීම කරන එකන කොයි වෙලාවෙත් කරනවා. කෙරුවේ නැත්නම් ඕක වැදිලා බාරක වැදුනොත් තරගෙන් අවලංගු වෙනවා. ඒකෙදි අටුවාචාර්ය වංශලා කියනවා මේ මේ ගඟකට මේ උරේ ජීවිතාන්තරදායකයි එයා යුරේ ക്ഷേමයි නම් ඒ මනුස්සයා දුවගෙන යනවා මේ යුරේ ඉඳලා හැවුරට පයින්. මොකද ගඟ ගැඹුරයි. දිය මිනි කිඹුල්ලෝ ඉන්නවා. මේ කිරි මිනි මෝරු ඉන්නවා. කිඹුල්ලෝ ඉන්නවා. ඉතින් මේ මනුස්සයා පීනන්න දන්නෙත් නැහැ. ඉතින් මේ මනුස්සයා කරන්නේ එහා යුරේ මෙහෙට අවිච්චි අත්තක එල්ලිච්චි වැලක්. චීනෝනම් මෙහෙන් ඇවිල්ලා පණ එපා කියලා පණින වැලට. ඒකට සෑහෙන ලීප් එකක් තියෙනවා. එහා යුරේලා මෙතෙන් පනින්න පැනපු ගමන් ඒ පැනපු Javeට ඒක එහා යුරට පැද්දිලා යනවා. එහා කෙලවරදිම වැල අතාරින්න ඕනේ. එතකොට එහා පැත්ත වැටෙනවා. වැල අල්ලගෙන හිටියොත් ආපහු වෙනවා. ආපහු ආවත් ආපහු යනකොට අච්චර දුර ගෙනියන්නේ නැහැ. ඊට පස්සේ ගඟ මැද තමයි වැටෙන්නේ. ඒ නිසා පළවෙනි සැරේ පැනලා ඒ ගොඩටම ගියත් ගැඹුරු මොහොතට වතුරට වැටෙයිද යූරට වැටෙයිද කියනව නමුත් ඒ chance එක මිස් කරොත් ඊට පස්සේ පැද්දිලා පැද්දිලා ගඟ මැදට තමයි යන්නේ. ඉතින් ඒ වෙලාවේදී එච්චර උදව් කළා වූ ඒ වැල අතාරිනමයි කියන එක තමයි බඳත් අතාරිනවා කියන එක. යතින් බුදුරජාණන්සේගේ ධර්මයේ හරීමම සෙල්ලක්කාරයි. ඒක කිසිම ආගමකට කොටු කරන්න පුළුවන් කන්නේ හරීම රැඩිකල්, හරීම සෙල්ලක්කාරයි. ඉතින් ඒ නිසා ඔක මේ කුඩල්ල යන ගමනෙන් ගිහිල්ලා කරන්න බෑ. ගිහිල්ලා ගිහිල්ලා ගැම්ම අරගෙන අරගෙන ඉවරලා කම්මෝගෝ චිකාගෝ කියලා පයින් එකයි තියෙන්නේ. පැන්නට පස්සේ කොහේ වැටෙයිද? කිසි කෙනෙකුට එන්නම් කියලා යන්න එපා. මඳුරවා ගෙදරින් එනකොට වවිෂ්ඨ කියලා එනවලු චටස් ගාලා සද්දයක් ආවොත් රැට කැමති යන්න එපයි කියලා. යෝගාවචර වෙන්නේ එහෙම නෙවෙයි සතිය නිවාඩු දාලා වැඩ කරන්න බලන්න ආපහු එන්නම් කියලා නේ යන්නේ. එහෙම බෑ. ගෙදරින් එනකොට එන්න ඕනේ චටස් ගාලා සද්දයක් ආවොත් රැට කැමති යන්න එපයි කියලා එන්න ඕනේ. ඒ ඒ තරමටම මේ මේ මේ ධර්මයේ තියෙන සජීවීකම අවුරුදු 2600 පරණ වෙලත් නැහැ. ඒ වගේම මේක මේ ඊයේ පාරමිතා පුරලා අද කරන වැඩකුත් නෙවෙයි. ඒක ඉම්ප්‍රොම්ටු ඉම්ප්‍රොවයිස් වෙන්න ඕනේ ඉලෙක්ට්‍රික් වැඩේ යන්නේ. ඔකට බුදුහාම කියන්නේ අකාලිකයි. ඒ වෙලාවේදී ඒක ඒ වෙලාවේ අතහැරියේ නැත්තම් පස්සේ සෝරි තමයි. ඉච්චර තමයි වෙන මොනවාක් කරන්න දෙයක් නැහැ. අවශ්‍යතාවය බලලා ඉතින් මේකට කිට්ටුවෙම හොඳ නිදර්ශනයක් නෙවෙයි සූදු කෙලිය තමයි මේකට තියෙන එකම නිදර්ශනය. දන්නවනම් අද අස්සය දුවනවයි කියලා කීයේ හරි ඔප්පු කරලා දාන එකයි තියෙන්නේ. ඉතින් ඊළඟට දෙගුණ තුගුණ හම්බ වෙනවා. චිට් එක දාන එක දන්නවද? දන්නේ නැහැ. ඕගොල්ලෝ දන්නේ නැහැ. ඒ චිට් එක දැම්මේ නැත්තම් කරන දේ නිසා මේ භාවනාව කියන්නේ මුළු ජීවිතේම පරදොර තියලා මේ මේ සූදුවක් තමයි. ඉතින් ඒ නිසා ඒක දෙන්නෙක් එක බෑ කතාවක්. Tamanට හම්බුනොත් අවස්ථාව ඒ ප්‍රස්තාව කියලා කියන්නේ වැඩ අරගන්න එකයි තියෙන්නේ. ਸਰබලධාරි දෙවියන් නොව අනිකුත් දෙවි දේවතාවුන් පිළිබඳව ඔබ වහන්සේගේ අදහස කුමක්ද? ඊයේ ඒගොල්ලන්ගේ වැඩක් ඒගොල්ලෝ කරගත්තාම මට කිසි ප්‍රශ්නයක් මේ වැයිකේ ඉන්න රංගවල දෙයියෝ. මම රංගවල දෙයියන්ට කියලා තියෙන්නේ මේ ප්‍රදේශයේ ඔබ වහන්සේගේ බල මේ බලවනුනේ මේකේ හෙඩ් ඔෆිස් එක. මේක තමයි හොඳටම පින් සිද්ධ වෙන තැන්නේ. පොට වරද්ද ගන්න එපා. අපිට කරන්න පුළුවන් උදව්වක් කරලා පින් ටික කරගන්න බැරිනම් ආයෙ chance එකක් එන්නේ නැහැ. අපි ගිහිල්ලා යාට පුරුපන්රු දීලා මේක කරන්න කියන්නේ කරපන්යකෝ කියලා තමයි කියන්නේ. දෙයියෙක් න ะ. මේ ඇවිල්ලා කරන අපි කරන්නේ සාසනික සේවය 100ක් දාලා පුළුවන් නම් කරලා පින් කරගන්න එකයි. අපි ගිහිල්ලා අනේ දෙයයන් ආංශේ අනම්මනම් ඒව මොකක්වත් ඕනේ නැහැ. දෙයියෝ හූල්ලනවා මිනිස්සු දිහා බලලා අපිට හම්බෙලා තියෙන தත්ත්ව ගැන. දෙයියන්ට එච්චර chance එකක් හම්බ වෙන්නේ නැහැ. අපිට වගේ මේ වගේ භාවනා කරන්න බෑනේ. ඒ නිසා පුංචික මේ මේ දෙයියෝ කියලා කියන්නේ දේවතා නිමිත්ත සූත්‍රය කියලා එකක් තියෙනවා. ඒ සූත්‍රයේදී සර්වඥාන්සේ නික්කම් ඉඳපු ගම කියනවා මේ මහණ දිව්‍ය ලෝකේ ඉන්න දෙයියෝ ඉඳපු ගමන් චුත වෙනවා. ඉතින් ඒකට කවුරුත් දන්නේ නැහැ මොකද උනේ කියලා. මොකද මිනිහක් නැහැ, පෝස්ට්මෝටම් නැහැ, මොකක්වත් නැහැනේ. නමුත් දැනගන්නවලු දවස් ගානකට කලින් මේ නිමිති පහකින් ඒකට අපේ කියන්නේ සෝහන් ලකුණු කියලා. මල් මාලා පිනාල වෙලා යනවලු. පළඳගෙන ඉන්න මල් පර වෙනවා. කීල්ලෙන් දාඩිය ගලනවා. දිව්‍ය ඇඳුම් වල දාඩිය දානවා. දිව්‍ය භෝජන එපා වෙනවා. Tamange මේ මේ විමානයේට අප්පිරිය වෙනවා. මේ පහ එනකොට කට්ටිය දැනගන්නවලු දැන් ඉතින් සෝන් ලකුණු තමයි. ඉතින් ඒකෝට ගිහිල්ලා කියනවලු මේ ඊතෝබෝ සුගතින් ගච්ඡ සුගතින් ගන්තවන් සුලද්දන් ලාභන් ලැබ සුලද්දන් ලාභන් ලැබිත්වා සුපතිත්තිතෝ බවාහි කියලා. කියලා සරුවචනාංශේ මේ නිස්සද්ද වෙනවා. නිස්සද්ද ඉච්ඡාම ඒ කියන්නේ ඒක සිංහල අර්ථයෙන් විතරකන් අර්ථය මෙහෙමයි. දැන් අපි මෙතන ඉන්න කෙනෙක්ගේ තෝන් ලකුණු පහළ වෙලා. ඉතින් ළඟට ගිහිල්ලා කියනවා ඊතෝ බෝ සුගතින් ගච්ඡ පින්වත මේ සුගතියට යන්නේ කියලා. සුගතින් ගත්තා සුලද්දන් ලාභල් ලබ. සුගතියට ගිහිල්ලා ලබන්න පුළුවන් හොඳම ලාභය ලබන්න. සුලද්දන් ලාභන් ලැබිට සුපතිත්තුතෝ බවයි. ඒ ලාභය ලබාගෙන ඒක හොඳට ඉස්තාවර කරගන්නයි කියලා මේ මොකක්ද කියන්නේ ගයිඩ්ලයින්ස් තුනක් දෙනවා. මෙහෙන් සුගතියට යන්න ගිහිල්ලා ලබන්න පුළුවන් හොඳම ලාභය ලබන්න. ලබලා ස්ථාවර කරගන්නයි කියලා. ඉතින් එතකොට ඒ ඒ හාමුදුරු කෙනෙක් අහනවා අවසරයි ස්වාමීන් වහන්සේ සුවර්ගයේ ඉන්න දෙයියන්ට මොකද්ද සුවත්කේ කියලා. ඒතර බුදුහාම කියනවා manuss ලෝකේ කියලා. දිවි ලෝකේ මිනිස්සු බලාගෙන ඉන්නවලු මේකට එන්න මේ තරම් පින් කරගන්න පව දුක මේ සැප දුක සමබර නිසා මේකේ. අරකේ ඉතින් හැමදාම කානිවල්නේ. ඉතින් නෑ කිසිම මේ දුකක් පිළිබඳ හැඟීමක් නෑ. ඉතින් එතකොට එතකොට ඒ හාමුදුරන්ට උනත් දැන් බුදුජානනාංශය කියන්නේ උරතල් කරන්න නෙවෙයිනේ. දිව්‍ය ලෝකේ ඉන්න දෙයයන්ට සුගතිය වෙන්නේ මේක. එතකොට අහනවා ස්වාමීන් වහන්සේ මේ සුගතියේ ඉන්න දෙවියරු මෙහි ඇවිල්ලා ලබන තියෙන උසස්ම ලාභය මොකද්ද කියලා. ඒක නෝ ශ්‍රද්ධාව කියලා. මේ ලෝකේ ලැබෙච්චි උතුම්ම දායදේ ශ්‍රද්ධාව ආලෝකයක්සත් ඕකම තමයි බුදුහාමරන් ගන්නේ කිංසූද විත්තම් පුරිසස්ස සෙට්ටා. මිනිස්සෙකුට තියෙන උසස්ම ශ්‍රේෂ්ඨ වස්තුව මොකද්ද කියලා. බුදුහාමුදුර කියනවා සද්දීද විත්තම් පුරිසස්ස සෙට්ටා. පුරුෂයෙකුට තියෙන උසස්ම වස්තුව සද්ධා. එතකොට ඒ හාමුදුර කියනවා දැන් මේ ලෝකේ ආවට බෑ. ඇවිල්ලිවලා තිසරණ පිළිබඳ සද්ධාව. ඒක තමයි ඇත්තටම ජීවිතේ පළවෙනි මොහොත හැබෑම වුත් වෙනස ඔච්චරයි. මේ ත්‍රිපිටකයේ මේ ත්‍රිපිටක නෙමෙයි. බුදු ධම්ම සංඝ කෙරේ සද්ධාව. ඊට පස්සේ අර අහමුදුහන මොකද්ද ස්වාමීන් වහන්සේ එමුනම් ඒ ලැබපු සද්ධාව තහවුරු කරගන්න කියන්නේ කියලා. සෝවන් වෙන්න කියන එකයි. සද්ධාව තහවුරු වෙන්නේ සෝවන් වෙනකොට අවකප්පසාද වෙන්නේ. ඒ කියන්නේ දෙයියෝ කියන්නේ මෙහෙ ගිහිල්ලා සෝවන් වෙලා ආපහු වරෙන් කියලා. අපි මෙහෙ ඉඳලා දෙයියන්ව වදිනවා. දෙයියන්න බඩේලියන ඇති මේ කරන වැඩ වලට ඇයි වදේ මේ මිනිස්සු මේ බොහොම මාරුන් ගල මනුස්සකම ඉල්ලන ගම මිනිස්සු ගිහිල්ලා පුදපන්රු තියාන පළතුරු තියාගෙන අනේ මට ස්කෝලර්ෂිප් එකක් හදලා දෙන්න කියනවා එහෙම නැත්නම් ඉංග්‍රීසි ඉගෙන ගන්න chance එකක් දෙන්න කියනවා මට මේ කෙල්ලෙක් හම්බුනේ නැහැ කොල්ලෙක් අයියෝ දෙයියන්න මොනවා හිතෙයිද කියලා හිතනවා නිකමට හරි බුදුන් දැකපු දෙවි කෙනෙක් නම් මේ මිනිස්සු මේ මනුස්සකම කියන එක තුට්ටු දෙකට සලකන හැටි දෙයියෝ පවා සලකනවා මනුස්සකමට. ඉතින් ඒක නිසා අපිට කරන්න දෙන පුළුවන් තරම් පින් කරලා දෙයියන්ට කියන්න තියෙනවා උඹලටවත් නෑ මනුස්සෝ මෙහෙම chance එකක් කියලා. Nissan වලට අයලා බාහන කරන්න හම්බෙනවා දෙයියන්. එනිසා අපි ඉන්ඩෝනේ නිකන් රජපටව් වගේ. අපි ඉන්ඩෝනේ නිකන් සක්විති පැටව් වගේ. අපි ඉන්ඩෝනේ ඔටුනුපන්ලන් කුමාරවරු ඉන්නා වගේ. ආයිගා ප්‍රශ්නෙත් හරි මස් මාංශ ආහාරය ගැනීම පිළිබඳ උපවාසයේ අදහස කරනවා. චතුරාර්ය සත්‍ය අවසන් මගුව කියන්නේ ඒ එක්කෙනෙක්වත් මස්මාන්ත අපිට දෙන්නේ නැහැ. දෙන්නේ නැති වෙලා මාවත අදහස අහනවා. එළවලු විතරයි අහුවෙලා දෙන්නේ. ටිකක් ගෙනල්ලා දීපන් මං කියන්නේ මේ මේ දායක මහලකෝ දායක කවදාවත් දීලා තියෙනවද කියලා? ඒක ලියවලා නිකන් කටට කෙලවුනන ප්‍රශ්න විතරක් අහනවා. අසාධාරණයි මේවා මං හිතන්නේ. මේකට උත්තර දීලා තියෙන බුදුරජාණන්ත කියලා තියෙන්නේ කන දෙයි මිනිහා පිරිසුදු වෙන්නෙත් නැහැ අපිරිසුදු වෙන්නෙත් නැහැ කියලා. ඒ නිසා ඔය මේ මේ මං වගේ කෙනෙක් මේ මහණේ කැප නැහැ. අපිට දීලා නම් තව කමන්නේ. දීලත් නැතුව දීලත් නැතුව මෙහෙම කරන්න ගියාම හරි නැහැ. ඒ නිසා මේක මම හිතන්න කලින් කතා කරා මේක නැත්තම් තමයි මේ ප්‍රශ්න සාකච්ඡාව අංග සම්පූර්ණ නැහැ. ඔය හතරෙන් හතර එන්න ඕනේ. මේ මේ භාවනා කරන අය පිළිබඳවත් මේ අදහස් ගැන හිතනකොට මට හිතෙන්නේ භාවනා කරන අය නොකරන අය කියලා කිසි වෙනසක් නැහැ. ඔක්කොගෙම තියෙන කොමන් සෙන්ස් එක එකම ට්‍රෙන්ඩ් එකේ තමයි තියෙන්නේ. ජන විඥානයේ කොයි යතේ බැලුවත් එකම තමයි. හරි අපිට දැන් පැය එකහුවොත් විනාඩි 25ක් කරන් තියෙනවා. මම හිතන්නේ පටන් ගන්නකොට විනාඩි 4ක් 5ක් පමාවක් වුණා. මේ එක ප්‍රශ්නයක් විතරක් මම නතර කරා මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ කරන්නේ මේ ද්විත්‍ය ද්වේතාවය ගැන ඊට අමතරව මේක ඉවර කරන්න ඉස්සෙල්ලා වෙන කාට හරි කියන්න කරන්න දෙයක් හෝ ප්‍රශ්න හෝ තියෙනවද කියලා මම ඉල්ලා හිටිනවා වැඩසටහන ඉවර කරන්න ඉස්සෙල්ලා. බෑ. එහෙනම් අපි මේ සම්මුතිය ඉඳගෙන චිරුවන් සරණයි සාදුකාරය පවත්ලා අපි මේක නම සමාපතමු. සාදු සාදු